ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවේ අවසానයි කියන්න පුළුවන් ධර්ම දේශනාවට පටන් ගන්න ලබා ගන්න ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා සියලුම දෙනා tempත් වෙලා සාදුකාරයක් පවතුමු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච පරං භික්කවේ අරිය ශාවකෝ අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉති පටිසංචික්ඛති ශුඤ්‍යත මිදං අත්ත නිවා අත්ත ශුඤ්‍යත මිතං අත්ත නිවා අත්ත නියේන වාති තස්ස පටිපන්නස්ස තබ්බහුල විහෙරනෝ ආයතනේ චිත්තං පසීදති තී ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කවුරුත් වගේ දන්න පරිදි මේ ආනන්ද සප්පාය සූත්‍රය තියාගෙන මේ සූත්‍රයේ ආශ්‍රයෙන් අපි අපේ මේ භාවනා ජීවිතයේ ප්‍රතිපදාවට ගන්න තියෙන සුතමය, චින්තාමය ආදර්ශ ටික <clears throat> ලබා ගන්න වැඩපිළිවෙලක් මේ කරන්නේ භාවනා මනමුලක් යද්දී ධර්ම දේශනා මාලාවක් පැවැත්වීමෙන්. ඊළා ප්‍රධාන වශයෙන් මේ සූත්‍රයේ කියනකොට තියෙනවා ඊටම ගුරුසු ඕලාරික සංඥාවක ඉඳලා එමීට එමීට ඒ වස්තු ගෙවම් කරන අතර නාම රූප වශයෙන් ඊට පස්සේ ඌව පිළිබඳව තියෙන සංඥාවත් ක්‍රමයෙන් ගෙවම් කරන බොහෝම සූක්ෂම බොහෝම හිමීට ඒක මූල ධර්මානුකූලව කරන්න ඇති අපි ඊයේ දක්වා විස්තර කරගත්තා ඒකට ආකින්චඤ්ඤායතන සමාධිය නැත්නම් ආකින්චඤ්ඤායතන ආයතනය වශයෙන් තමයි සර්වඥ වහන්සේ වචනේ වශයෙන් පාවිච්චි කරලා තිබුණේ. ඉතින් ඒ தත්ත්වයටපත් වීම සඳහා මොනතරම් ප්‍රතිපත්තියක් මොනතරම් සුතුමේ ඥානයක් මොනතරම් චින්තාමය ඥානයක් ඕනද කියන එක දේශනාවල් වලට සූත්‍රයට යෙදෙන්නේ ඇහෙන්න ඇහෙන්න තේරෙනවා. ඉතින් ඒ තාක් දැනුමක් ඒ වගේ භාවනාමය පෙළ පුරු කළ අත්දැකීමක් ඒකට කියනවා අහලා තියෙන පුරුද්දක් කරලා තියෙන පුරුද්දක් ඇති යෝගාවචරයක් පිළිබඳව අද ඒ ටිකම සර්වඥන්සේ සඳහන් කර තිනවා පුණජ වරම් භික්කවේ අරිය ශාවකෝ මේ මත්තමට දිනු කරා වූයේ සර්වඥන් වහන්සේ යෝගිම කල්යාණ සත්පුරුෂයන් විසෙහි සත්පුරුෂ ධර්මයන් විසෙහි ධර්ම සත්පුරුෂ විනයේ හැසිරෙච්ච ඒ වගේම සත්පුරුෂයන් ඇසුරු කළ සත්පුරුෂ ධම්ම විනය ඇසුරු කළ කෙනා යම් වෙලාවක මේ තාක් දැනුමක් උච්චර දැනුමක්ද කියනවනම් වස්තුකාමයේ විතරක් නෙවෙයි ක්ලේශකාමයේත් අතහරිනවා රූප විතරක් නෙවෙයි රූප සංඥාවත් අතහරිනවා නාම ධර්ම නෙවෙයි නාම ධර්ම පිළිබඳ ඕල්මනත් අතහරිනවා මේක තමයි මම කරන්න ඕනේ මේක තමයි මගෙන් වෙන්න තියෙන දේ මේක තමයි මම තහවුරු කර ගන්න ඕනේ. මේකට තමයි මගේ ජීවිතේ කැප කරන්න ඕනේ කියලා. ඉතින් ඒ තාක් එයා ඒ අහපු දේ භවනා මේ හිතලා හිතාගත්ත දේ, චින්තාමය ඥාන භාවනාවේ අධ්‍යකර පස්සේ එයා අරඤ්‍යගතෝව, රුක්කමූලගතෝව, ශුඤ්ඤාගාරගතෝව. ඒ යනවා වනසණ්ඩේකට වනසේනාසනයකට. එහෙම නැත්නම් ගහක් මුලට ඒක liverලා එහෙම නැත්නම් ශූන්‍යාකාරයකට යනවා මේ වගේ තැනකට කාම ආශාවෙන්ගින් පිරිච්ඡායකින් හිස් තැනකට යනවා කොච්චර දෙනෙක් ඉියත් ඉන්න කොමලා නයිෂ්ක්‍රම්‍ය නිස්සරණ ගැන කතා කරන්නේ නැත්තෝ ඊයේ නැත්තෝ එහෙම තැනකට ගියාම ඒකට කියනවා ශූන්‍යාකාරය කියලා ගිහිල්ලා මෙන්න මේ විදිහට කල්පනා කරනවා යම්තාක් ආත්මය හෝ කියන්නේ මම හෝ නැත්නම් අත්ත්නිය නැත්නම් මගේ මම කියා ගන්න හෝ මගේ කියා ගන්න හෝ යමක් තියෙනවනම් ඔක්කොම තුච්චයි ඒවා හිස් ඒවා මේ ශූන්‍යයි රිත්යි අනාත්මයි මට අයිති නෑ එහෙම නැත්නම් ශුඤ්‍යතෝ මිදං මේ ශුඤ්‍යත මිදං අත්ත්නිවා අත්ත්නීයනවා මම ඒ කියා ගන්න හෝ මගේ කියා ගන්න යමක් තියෙනවනම් ඒ සියල්ලම හිස් දේවල් ඒවා මේ කෝම්බේ විතරයි ගන්න දෙයක් නැහැ කියන හැඟීම එයාට දැන් තියෙනවා ඒ හැඟීම ඇවිල්ලා තියෙන්නේ මීට කලින් අහපු බණෙන් මීට කලින් ආපු ඒ කල්පනා කරලා ගත ඥානෙන් සුතමේ ඥානයෙන් භාවනා කරලා ඒ தත්තරපත් වෙලා දැන් පත් වුණාට පස්සේ දැන් මේ කෙනා කැලේට යන්න ඉස්සරළම අරණ්‍යගත වෙන්නේ ඉස්සෙල්ලම ශූන්‍යාකාර වෙන්නේ ඉස්සෙල්ලම එහෙම නැත්නම් රුක්ක මූලගත වෙන්නේ ඉස්සෙල්ලා මේ වගේ <coughs> හොඳටම දන්නවා මම යන්නේ මොකටද කියලා. මම යන්නේ මේ වගේ තියෙන හිස්කම දකින්න මිසක මොනවත් ගේන්නවත් ලාභයකටවත් සත්කාරයකටවත් මොන්නම දෙයකට හරි ලාමක අදහසක යනවනම් ඒක ඒකෙන් ඒ කතාවෙම ඒ ගමනෙම පේනවා මේ යමක්කමක් තේරුම් ගන්න වැඩ කරන කෙනෙක් නෙවෙයි. ඉතින් යම් කිසි කෙනෙක්ගේ අරණ්‍යගත වෙනකොටම රුක්මූලගත වෙනකොටම ශූන්‍යාකාරගත වෙනකොටම මේ ශූන්‍යාකාරයට යන්නේ අපි මේක අල්ලගෙන හිටපොතේ තියෙන ශූන්‍ය తত্ত্বය බලන්න මිස වෙන මොනම සැප සම්පත්තියකට නෙවෙයි කියන දැනුම ලබන්න කොච්චර මහන්සි වෙන්න ඕනද කියලා හිතා ගන්න. අපි පසුගිය දවස් පහේම අවබෝධ කළේ අපි මේ තුආකල් මේ යමක් කමක් කියලා දේවල් තියෙනවනේ අපිට. අපි නම්බුනාම දුවා දරුවන් හරකබාන මේවට අපි කියනවා අපි යමක් කමක් කියන කෙනෙක් කියලා. ඒ ඒ සියලු දේ ඉහිස් බව, යතුච්ච බව, රිත්ත බව දැනගණ්ඩයි ශූන්‍යකාරයට යන්නේ. දැනගණ්ඩයි ගහකොනට යන්නේ. දැනගණ්ඩයි අරණ්‍යගත වෙන්නේ කියන හැඟීම කෙනෙකුගේ సంతානගත වෙන්න සංසාරේ කොච්චර බුදුරු දකින්න ඕනද සංසාරේ කොච්චර රහතන් වහන්සේලා දකින්න ඕනද සංසාරේ කොච්චර බණ අහන්න ඕනද සංසාරේ කොච්චර භාවනා කරන්න ඕනද මේ අඩු ගන්න මේ පියවරක් පියවරක් පාසා යන්නේ මොනව කරන්නද කියලා දැනගන්න. ඒ නිසා ඒ විදියට ගිහිල්ලා ඒ කෙනා මේ ලෝකේ මම කියාගන්න හෝ මගේ කියාගන්න යමක් තියෙනවා නම් ඊට පස්සේ ඒකම ශූන්‍යයි කියලා හැංගීමෙන්ම ගියොත් හැංගීමේ යන්නේ කානිවල් එකක් බලන්න නෙවෙයි. නගරයට ගිහිල්ලා පුරවරයට ගිහිල්ලා පුරංගනාවන් සහ පුරවැසියන්ගේ කාම ක්‍රීඩා බලන්නත් නෙවෙයි. භෝජන ශාලාවකට නෙවෙයි යන්නේ අරණ්‍යයට යන්නේ වන ගහක් වලට යන්නේ ශූන්‍යකාරට. ආන්නේ විදිහට යනකොටම ඒකේනා දන්නවනම් මේ ශූන්‍යයක් දැක ගන්නයි මම යන්නේ. මම මෙතෙක් කල් ආශා කරපු මම මෙතෙක් කල් අගේ ආඩම්බරේ කරපු දේවල් වල තියෙන ශූන්‍යත්වය දක්න එක තහවුරු කරගන්න යන්නේ කියලා දකිනවනම් එයා ඒ ශූන්‍යත්වයේ කෙරේ පහ දිනවයි කියලා වචනයක් පාවිච්චි කරනවා. පශීදති කියලා. අගේ කරනවා. ඒ නිසයි මම මතක් කරන්නේ යම් කිසි කෙනෙක් කරන්නේ ගත වෙනකොට යන්නේ මේ වැඩේට කියලා දැනගන්න කොච්චරක පසුබිම සකස් වෙන්න ඕන. එහෙම සකස් වෙලා යන කෙනා පටන් ගත්ත තැන ඉඳලා භාවනා දිගටම දෙයක් ගිවන් වෙනකොට ගිවන් වෙනකොට ක්ෂය වෙනකොට ක්ෂය වෙනකොට වැය වෙනකොට වැය වෙනකොට නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනකොට හොඳට දැනගන්නවා දැන් මං ආපු වැඩේ සිද්ධ වෙනවා කියලා. ඒ නිසා ඒ ශුඤ්‍යතමිදං අත්තනීවා අත්තනීයේනවා කියන වචනෙන් තියෙන මේ ලෝකේ තියෙන තාක් මම මෙතෙක්ල් මම මාගේ කියාගත්ත හැම දෙයකම තියෙන හිස් බවක් විතරයි කියන හැඟීමෙන් අරණ්‍යගත වෙනවනම් දුක් මූලගත වෙනවනම් ශුන්‍යගත වෙනවනම් ඒකේන භාවනාවේ මුලපටන් අපි ගන්න පරියන්ක භාවනා මුලපටන්ම මේ දේවල් දකින්න දකින්න ඕනම දෙයක ගෙවන් වීම දකින්නකොට, ඡේ වීම දකින්නකොට, වැය වීම දකින්නකොට, Nirodhe දකින්නකොට දැන ගන්නවා දැන් මම බලාපොරොත්තු වෙන්නේ ඉෂ්ට උනායි කියලා. ඒක නිසා මොන දෙයක් ඒ පරියංග භාවනයේ ඉඳදී මතු උනත් ඒ දෙනා දකින්න යා තේරුම් අරගෙන තියෙනවා මේ වෙනකොටම මෙතෙක් කළපු පරිශ්‍රණයේ මෙතෙක් කළපු භාවනා ප්‍රතිඵලයක් වශයෙන් ඕනම දෙයක් මතුවෙනකොට ඒක පිරිච්ච ගතියක්, මංගල ගතියක්, සුභ ගතියක්, සුඛ ගතියක්, නිට්ටය ගතියක් තියෙනවා. ආත්ම ගතියක් තියෙනවා. ඒක නිසා සිද්ධියක් වෙච්චාම ඕනම සිද්ධියක එන පැත්ත බලන්න පුළුවන්. ඒක විපරිණාමය බලන්න පුළුවන්, යන පැත්ත බලන්න. ඉතින් මෙතෙක්කල් අත්තනිවා අත්තනියේනවා කියන එක යමක් යමක් කමක් කියලා හිතාගෙන හිටපු කෙනා දැන් මේ වෙනුවට ඒක ශූන්‍ය දෙයක්. ඒක තුච්ච දෙයක් කෘත්‍ය දෙයක් කියලා බැලුවනම් මෙයාගේ දෘෂ්ටි කෝණේ තියෙන වෙනස තමයි මෙතෙකල් සමාරම්භය පටන් ගන්න තැන බල බල හිටපු එකනා දැන් ඒ පටන් ගන්න හැම එකෙම ගෙවන් වෙන පැත්ත බලන්න පටන් ගන්නවා. ඉතින් ඒක සර්වචනාංශයේ මේ මජ්ජේ සූත්‍රය වගේ තැන්වල පෙන්ලා තියෙනවා. මේ පාඩම ඉගෙන ගන්නකම් අපි මේ වැඩේට පටන් අර ගන්නකොටම අපි යන මානසිකත්වයේ අපේ මානසික පසුවීම හැදෙන්න ඒක මෝරණකම්ම අපි ආස්වාසියේ ගොරෝසු තැන දකින්නකොට හරි සන්තෝෂයක් ඇති කරන දැන් ආස්වාසිය මට ලැබුණා. මොකද කාම සංඥාව අයින් වෙනවනේ ආස්වාසිය ලැබෙනකොට. නමුත් ඒක ටික වේලාවක් ඉන්නකොට සරුවචනන්ස කියන ඕක ගොරෝසු දේ බලලා සතිය ඇති කරගත්තා නම් දැන් ඕක අහට ගන්න පැත්ත යාන්තමට හට ගන්න තැන අර සියුම් සතියෙන් එලඹ සිටි ගතියෙන් ආනාපානේ මූණට මූණ දාලා ඉන්න වෙලාවේ බලන්න පුරුදු වෙන්නේ කියලා. ඇත්තටම ਸਰුවචන් වහන්සේට ඕන වෙලා තියෙන්නේ ගෙවෙන පැත්ත බලන්නයි. නමුත් ਸਰුවචනාදී ඉස්සල්ලාම පෙන්වන්නේ නිකන් සෙල්ලමට වගේ කියනවා දැන් ආශ්වාසය අහුවෙනවා ප්‍රශ්වාසය අහුවෙනවා ටික වෙලාවක් ඉන්න පුළුවන්. ඉතින් මේ කෙනාට දැන් මේක කාමයේ ගිවම් කරන්න ඉදිරිපත් කරගත්ත මේ කායනුපස්සන ආරමුණ මුදුන්වත් වීම නිසා දිගින් දිගට මුදුන්පත් වීම නිසා නීවරණ අයින් වෙනකොට පෙරදැක්මක් එනකොට ඇති හැටි පේන්න පටන් ගන්නකොට සර්වචන කියන හොඳයි දැන් හොඳට පට්ට වෙලා ඔය ඉස්සරහට තියාගත්ත මොනට මොන දාලා අල්ලගත්ත ආස්වාසිය පාස මුල පැත්ත බලන්න. හට ගන්න පැත්ත බලන්න. එතකොට කියන්නේ නිකන් මංගලාවතරණයක් බබා හම්බ වෙන හැටි බලනවා වගේ සිද්ධියේ මුල බලන්නේ. ඉතින් හිත බොහොම ප්‍රේමයෙන් ওই වැඩේට පෙළඹෙනවා. ඔය සංසාරේ පුරාවට මුල බලලා මංගල පැත්තෙන්, සුඛ පැත්තෙන්, සුභ පැත්තෙන්, ආත්ම සත්‍යෙන් බලලා පුරුදු වෙච්ච එකනට හිත සියුම් කිරීමේ වැඩපිළිවෙලේදී ආස්වාසිය මුල බලන්න කියලා තමයි සර්වඥාදී කියන්නේ. ප්‍රසවාසෙත් මුල බලන්න. ඒතර යම් දවසක යෝගාවචරය දකින්න දකින්න ආස්වාසියේ මුල ඉඳලා මැද දක්වාම දකින්න දකින්න ප්‍රසවාසයේ යාන්ත්‍රණ පණ තන ඉඳලා මැද දක්වාම යන්න පටන් අරගත්තාම ඒකට කියනවා ප්‍රත්‍යත් සහිතව ආස්වාසිය දැකීම ප්‍රත්‍යත් සහිතව ප්‍රසවාසය දැකීම. ඒ කියන්නේ ආස්වාසිය ක්‍රමයෙන් ගොඩනගගෙන හැටි දකින්න හැටි දන්න. ප්‍රසවාසය ක්‍රමයෙන් ගොඩනගගෙන හැටි දන්න. චි මෙතන ඇත්ත වශයෙන්ම යෝගාවචර දකින්නේ මේ රූප ධර්මයක මතුවීම. මොහොත ඇතුලේ ඉඳලා රැලක් පෙරලි පෙරලි පෙරලි පෙරලි පෙරලි පෙරලි යුරට එන හැටි දකිනවා. පටන් ගන්න තැන ඉඳලා බිඳිලා යනකම්ම දකින්නවා. ආශ්වාසයෙන් දකින්නවා ප්‍රශ්වාසයෙන් දකින්නවා. ඉතින් මේක හොඳට පුරුදු වෙච්ච එකනා සිද්ධියක් පිළිබඳ විනිශ්චය කරන්න ඉස්සර වෙලා සිද්ධියක් පිළිබඳ නිගමනයකට එන්න ඉස්සෙල්ලා කොහේදලද ආවේ කියන එක දන්නේ නැත්නම් පැහැදිලි අන්ධ භූතයක් තියෙනවා. කලේ කඩගෙන දුවමනක් තියෙනවා. ඒ නිසායි ඒ ජාතක කතාව උපමා කතාවල පෙන්වන්නේ තල්ලත් තල් ගහක් යට මුදියාගත්ත හිටපු ආවා ඒ වේලිච්ච තල්ලත්තක් උඩට බෙල්ගිඩියක් එක පාට කඩාන වැටෙන සද්දේ නිින්දෙන් ඇහිච්චාම නිින්දෙන් අවදි වීම අර ගෙඩි සද්දේ කම්පනය මේ සේරම නිසා පුදුමාකාර කම්පනයකට එනවා. හාව කියන්නේ තාමත්ම දුර්වල අහිංසක සතෙක්. නිසා කම්පණ වෙච්ච ගමන් එයා දුවන දිවිල්ලට ඒ දුවන දිවිල්ලට මීමින්නත් බය වෙනවා. අහනවා මොකද මේ කියලා. ඒක කියනවා මම මයිත් කතා කරන්න එන්න එපා. පුදුමාකාර විනාශයක් වෙන්න හදන්නේ අහස කඩන වෙනවා දුවමු කියලා. මීමින්න කවදාකවත් හාවා අවිශ්වාස කරන්නේ නැහැ. හාවා කියන්නේ ම කවුරක්වත් වංචා කරලා ඡන්දේ ඉන්න දේශපාලනඥයෙක් නෙවෙයි නිසා. මීමින්න හාවයි දෙවන දෙන්නම දුවනකොට ඉත්තයට ඇහිලා ඉත්ත යනවා මොකද බලලා දුවන්නේ. කතා කරන්න වෙලාවක් නැහැ. විශාල විනාශයක් වෙනවා. දුවමු කිව්වහම මේ මේ පොඩි සත්තු ටික දුවන්න ගියාම ලොකු ලොකු සත්තු අනිවාර්යයෙන්ම අහනකොට අර හා වගේ වචනෙට උගේ තියෙන බයට ඌ එළවන ඉලවෙලට ඔක්කොටම හිතන මේ අවංක වැඩක් කියලා. ඉතින් කැලේ කඩාගෙන අන්තිමට අලිය දක්වා සීරම දුවනවා. ඒ දුවනකොට සිංහයාට පේන්න පටන් අර ගන්නවා මේ කැලේ ඉන්න රජාට රත්තු කැලේ කඩන දුවනවා. සිංහයා ඉදිරිය කියලා අහනවා නවතියව කියලා. ඉතින් දැන් සත්තුන්ට තියෙන බරපතල ප්‍රශ්නයක්. විශාල අනතුරකට එන්න හදනවා විශ්වාස කටයුතු තොරතුරුකුත් තියෙනවා. දැන් සිංහයා කියන්නේ බලවතෙක්. සිංහයා නැත කරපුවාම දන්න මට්ටමින් කියන විතර කතා කර කර ඉන්නවක්වත් සාකච්ඡා කරන්නත් වෙලාවක් නෑ. ඔබතුමත් එන්න අපිත් එක දුවන්න. මොකද මේ ගැලිය කඩන්නේ. ඉතින් සිංහයි කිසි දෙයකට සැරෙන්නේ නැහැ මහේකාම අල්ලහන තෝ මොකටද දුවන්නේ කියලා. ඒකට අලිය වට පිට බලලා කියනවා මේ ගෝණක් දිව්වා, තීරම දිව්වා, මීහරකක් දිව්වා, ඒ නිසා මන් දිව්වා, ඒ නිසා උගෙන් අහනවා ඇයි දුවන්නේ කියලා. ඌ වට පිට බලනකොට මූ මුවා දිහා බලනවා, ඌ ඊත දිහා බලනවා, ඊත මීමෙන්නේ දිහා බලනවා, මීමෙනවා කිසි කෙනෙක් දන්නේ නැහැ. අවංකව තමයි දුවන්නේ කැලිය කඩාගෙන තමයි දුවන්නේ නමුත් සිංහා කන්නත කරලා අහනකොට කොහෙද මේ තොපි දුවන්නේ කියලා එක්කෙනෙකුටවත් නැහැ ඇත්තුට සාක්කියක්. ප්‍රත්‍යක්ෂයක් නැහැ. හැබැයි අවංකවම පණේපයි කියන දුර. ඒකදී කිසිසේත් මේක අභියෝගයකට හෝ හාස්‍යයට ලක් කරන්න දෙන්නේ. නමුත් සිංහයාගේ තියෙනවා සිංහවලෝකණය කියලා එකක්. එයාගේ පුරුද්දක් තියෙනවා මේ කොච්චර කලබගැනියක් වුණත් මේකේ මොළ හොයනවා. ඊයා හොයනවානේ ගියාම ඔක්කොමලා අන්තිමට ආව තමයි පේන්නේ. ආවගේ ඇඟ තාම ගැහෙනවා. මේ heart attack එකක් ඇවිල්ලා වගේ. ඉතින් ඔක්කොටම ඔයලා දෙන ඉක්මනට ඉස්පිරිතාලේ ගෙනියන්න තම සිංහා කියනවා තෝද බොල මේක දැක්කේ ඉතින් සිංහාට අහවට කතා බතා කරගන්න බෑ ඒ තරම්ම කම්පැනි එකේ ඉන්නේ අර කම්පැනි සද්දේ ඉතින් කියනවා එහෙමයි ආන්දුන්නේ මම තමයි මේක කිව්වේ කොහේද තොට උනේ අනේ පැත්තවත් බලන්න බෑ ඒ තරම්ම භයානකයි මේ පැත්තේ නෑ නෑ කතා කරන්න එපා ඵලයන් යන්නේ ඉස්සෙල්ලා මම මම එනවා පිටිපස්සෙන් කියලා එක එක්කත් කැමති නෑ සතු එක එක්කත් කැමති නෑ අර සිද්ධිය වෙච්ච තැනට යන්න ඒගොල්ලන් ඕන අනිත් පැත්තට දුවන්න මොකද මේ පැත්තේ අහස කඩා වැටෙනවා. මොන් සිංහාගේ මොනවාක්වත් කතාවක් නැහැ. හාවත් එක්ක ගිහිල්ලා බලනකොට අහස කඩා වැටලත් නැහැ. මොකද උනේ? කටි ඔක්කොම බලනකොට පේනවා ඒ වෙලාව වැඩිච්ච බෙලිගිඩියක්. බෙලිගිඩි වැටිලා තියෙන්නේ වෙලිච්ච තල්ලත්තක් උඩට. මේ තල්ලත් යට හෝ පැත්තක තමයි හාව පුදියන්නේ කියලා තියෙන්නේ. හාවට මේක හාගිස්ස ගන්නත් බෑ. ආගිස ගත්තට පස්සේ පේනවා මේ කැලේ කඩාන දුවන මේ සත්තුන්ට හේතු වෙලා තියෙන සිද්ධියක් නැතුවමත් නෙමෙයි. මොන් කැලේ කඩාන යන තරම් සිද්ධියක් නැහැ. දැන් කාටවත් බයකුත් නැහැ. සිංහයා විතර නොහිටියා නම් පහුවෙන්ද උදේ පාන්දර පත්‍රයට මොකද්ද වැටෙන්නේ? කැලේ අසවල් දන අහස කඩාන වැටිලා සත්තු ඔක්කොම වහාම ස්ථානෙන් අයින් කරලා අහසෙන් ගඩා වැඩි තියෙන අනතුරු බේරගෙන තිබුණා කියලා. සමසින්ඥා ගිය නිසා දෙනවා අත කඩා වැඩිච්ච කතාවක් ඇත්තෙත් නෑ. ඒ හාව දන්න ලෝකේ ඇති එහෙම තමයි. ඌට සිද්ධ වෙච්ච සිද්ධියක් තියෙනවා. ඒ වගේ තමයි අද ලෝකේ තියෙන හැම තොරතුරකම. හොඳටම දැන කවවම කවදාකවත් සිද්ධ වෙච්ච ඉව නෙවෙයි පත්තරවල දාන්න. පත්තරවල වෙච්ච එකක් ගිහිල්ලා පොඩ්ඩක් බලන්න සම්පූර්ණ හත්පස වෙනස් එකක් වෙලා තියෙනවා. උන්න ඕනේ දේ උන් දානවා. ඒ වගේම තමයි ආස්වාද ප්‍රසවාස දිහා බැලුවත් කෙලෙස් සහිත හිතින් බලනවා නම් මේක මගේ මේක මම කියන හැඟීමෙන් ආස්වාසේ දිහා බලනවා නම් ඕනේ ලෝකයක්ම වගේ කවදා හෝ මේ ආස්වාසේ මම නෙවෙයි මේ ආස්වාසේ මගේ නෙවෙයි කියලා බලන බැලුමයි මෙතෙක් කල ඒ මනුස්සයා මේක මම මේක මගේ හුස්ම නෙවෙයි මගේ පණනේ මගේ ප්‍රාණනේ ඒ නිසා ආස්වාසේ බලන්නෙම නොකියුවට මේ තමයි අවසාන දේ මගේ විනිශ්චය කරන ජීවිතේ විනිශ්චය කරන නිසා බුදුජානනාංශයේ මෙතෙක් කියපු පාඩම් අනුව යම් කිසි කෙනෙකුට මේ ආසල් පස්සාවේ දිහා අත්තනිවා අත්තනියේනවා ශුඤ්‍යතෝ කියන විදිහට බලන්න පුළුවන් නම් මේ ආස්වාස් ප්‍රස්වාසය බුද්ධ ධාතු මනසිකාරයක් පටිච්ච සමුප්පාදයක් ඉදප්පච්චේතාවයක් කොහෙන්ද මේ ආස්වාස් ප්‍රස්වාසය ඉන්නේ එන්න නම් එක පටන් ගන්න තැන යනවා පටන් ගන්න තැනට යනකොට එකක් පැහැදිලිවම කියත හැකි මැද විතරක් බලපු මිනිහා නෙවෙයි මුල බලනකොට මුල බලනකොට මිනිහා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා අර සද්දෙට දුවන ආවත් බෙලිගිඩිය වැටලා තියෙන හැටි දකින්න ආවත් අතර විශාල මේරිච්ච ගතියක් තියෙනවා ඉතින් ඒ දේ වෙන්න ඉඩ නැහැ කියලා තමයි අපිට මේ භාවනා කරන්න වෙලා නැහැ මොනවාක්වත් කරගන්න වෙලාවක් නැහැ අර දුවන දිවිල්ලට යන්නයි ඕන වෙලා තියෙන්නේ ඔව් සිංහා පෙන්ලා දෙන්න හදනවා ඕනම සිද්ධියක මුල බලන්න නිසා සරුවචනන්සේ සිංහාගේ මේ වැලීමට සිංහාවලෝකණය කියලා කියනවා යමක මුල බැලියු. ඒ වෙනුවට මේක තේරුම් ගන්න සරුවචනන්සේ සංසන්දනය කරන සුන්නඛාවලෝකණය බල්ලගේ වැඩේ මොකද්ද? බල්ලට මොනවාරි දුවන දෙයක් දැක්කම ਉਹ දුවන දෙ පිටිපස්සේ යනවා මිසක් කොහෙන්ද ආවේ කියලා කවදාවත් බලන ගතියක් බල්ලගේ නැහැ. බල්ලට ගලක් ගැහුවොත් එහෙම ගල දිගේ ඉලවන කියලා හපල කරනවා මේ ශක ගල ආපු දිහා බලන ගතියක් බල්ලගෙන. ඒ නිසා ඒක බලු බැල්ම කියලා කියනවා. අරක සිංහ බැල්ම. ඒ නිසා අද මේ කාමයේ පිටිපස්සේ යන සේරම ඔය බලු බැල්මට අහුවෙච්ච කට්ටිය තමයි. බැලූ බැල්මට බලු බැල්මක් තියෙනවා. කවුරු හරි මොන හරි කියපු ගමන් දැන් අලුත්ම ඇඳුම් මොස්තරේ මේකයි කියපු ගමන් කාටවත් වහපියක් නැහැ. ජාට ගිහිල්ලා ඒ જાතියෙන් ඇඳුමක් ගන්න ඕනේ, ඒ જાතියෙන් කෑමක් ගන්න ඕනේ, ඒ જાතියෙන් පුඩු සෙට් එකක් ගන්න ඕනේ, ඒ જાතියෙන් කාර් එකක් ගන්න ඕනේ, ඒ જાති ගියක් හදා ගන්න ඕනේ. නමුත් ඒක පිළිබඳව හදාරපු සුද්දෙක් සුද්දම තමයි ඔය වැඩේ අපිට සුද්ද වශයෙන්ම අපි අමාරුවේ දැම්මේ. ඒ වුණාට අමාරු වැටුනේ අපිනේ. ඒ නිසා සුද්දෝ කියනවා මේ ඇඳුම් කර්මාන්තය කියන්නේ මිනිස්සු මේ ඇඳුමට රවට්ටගෙන ඉන්නවා මිනිස්සු කිවට ඔක්කොමලා නෙවෙයි මේ යමක් කමක් තියෙන පවුල් වල තරුණ තරුණියෝ. ඒකෙන් කොච්චර මේක මවාගෙන මිනිස්සු ව්‍යාපාර කරලා සල්ලි හම්බ කරනවද? කොච්චර තුච්ඡද කියනවනම් කිසිම ඇඳුම් මොහතරයක් මාස 6කට වැඩි හිටින්නේ නැහැ කියලා. මාස 6 යනකොට තිබුණේ කියලා. ඊගා මාස යනකොට ඊගාට කියලා. ඉතින් යන කෙනෙකුට කවදාකවත් හිතෙන්නේ නැහැ මේ මම මේ පරණ එක විසිකොල්ල ගන්න හදන එක මාස 6යි තියෙන්නේ. එහෙම නෙවෙයි කියන්නේ මේ තිබිච්ච පරණ මොස්තරය ඇඳුම් ඇඳගෙන ඉස්කෝලේ නම් යන්න බෑ. පන්ති කට්ටියත් එක්ක යන්න බෑ. ඒගොල්ල වෙනුවට මන්ට අලුත් මොස්තරය ඕන. අපි රෙද්දා අඳින්නේ විලි වහ ගන්න කියන එක මතක නැහැ. දැන් ඕන කරන්නේ මොස්තරය යනවා යන දෙයක් මිසක විලි වැහිලා නැහැ. ඇත්තටම අලුත් වෙන මොස්තරේ විලි සංගේ නැති ඒවා. විලි වහන්න ඕන දැන් එලි එලි දක්වන මොස්තර තියෙන නමුත් ඒව නැතුව යන්න බෑ. ඒ තරමටම අපි මේ ජනමාධ්‍ය රැල්ලට විරුද්ධ ප්‍රචාරවලට එහෙම නැත්නම් මේ ප්‍රවෘත්තිවලට ගත කරන ලෝකයේ තන්නේ ක්‍රම මේ තියෙන්නේ අර බලු බැල්ම තමයි. ඒ වෙනුවට සිංහාලෝකණය කරනවනේ යම් කිසි කෙනෙක් පොඩක් බලනවා මේ මොකද්ද මේ වෙන්න හදන්නේ කොහේඳලාද මේව එන්නේ කියලා බැලුවොත් ඒවා ඉන්නේ අනිවාර්යම තුච්ච වූ කිසිම හරපද්ධතියක් නැති කිසිම බයලජ්ජාවක් නැති තන්නේ ක්‍රම මුදල පිටිපස්සේ යන ආයතනවල. ඉතින් අපි ඒවා පිටිපස්සේ අනේකේ අපිට කවදා හරි හිතුනොත් ඒ පිටින් ඇවිල්ලා අපිට පෙන්වන්න හදන මේ වෙළඳ ප්‍රචාර විතරක් නෙවෙයි අපේ මේ පණ රැකෙන හුස්ම පවා ප්‍රාණේ පවා ඔය රැල්ලෙමයි තියෙන නිසා මම මේක ඉන්නේ කොහෙන්ද කියලා බලන්න මුල බලන්න ගියොත් මුල දැක්කොත් ඒ මනුස්සයා සම්පූර්ණ පරිණාමයකට ලක් වෙනවා ඒකට ගියාට පස්සේ දැන් බුදුහාමුදුරුවෝ කියන දැන් මුල දැක්ක නිසා මුල දකින්න තරම් සතිය දියුණු වෙච්ච නිසා දැන් උඹට ඕන නම් ඕකේ අගත් බලතැයි. ඇත්තටම ගෙනියන්න ඕනේ එතෙන්ඩයි බුදුහාමුදුරුවෝ. නමුත් මුල පෙන්නකට තමයි යන්නේ. ඒ නිසා මජ්ජේ සූත්‍රයේ සඳහන් කරනවා ආස්වාසේ මැද සහ මුල දැකීම අන්ත දෙක බවත් අතහැරිය දෙක බවත් අග දැකීම මධ්‍යම ප්‍රතිපදාව බවත්. ඒ නිසා යම් කිසි කෙනෙක් අර අනවඤ්ඤගතෝවා සුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ශුඤ්ඤත මිදං අත්තනිවා අත්තනියේනවා කියන ආකල්පයෙන් ආස්වාද ප්‍රසවාස දෙක බලනවා නම් ඉතින් අපුරුදු තාලට අල්ලන්නේ ආස්වාසේ ගොරෝසු තැනින් තමයි ප්‍රසවාසේ ගොරෝසු තැනින් තමයි. තමයි ඒක සියුම් කරන්නේ මුල දැකලා තමයි. නමුත් දන්නවා මේ ඔක්කොම කරන්නේ මොකද්ද ආස්වාසේ අග සිහි බුද්ධියෙන් ප්‍රසාද හැඟීමකින් ආස්වාදයේ අග දක්වා බලන්න බලන්න. හොඳ ප්‍රසාද හැඟීමකින් ලොකු ජයග්‍රහණයක් විදිහට ප්‍රසවාසයේ අග දක්වා බලන්න පුළුවන් නම් අනේ ඊදාට තේරෙන්න පටන් ගන්නවා ඒක හුස්ම දෙක දකින්නකොට හිත තැම්පත් වැඩි වෙලා හුස්මත් එක දඟලන්න ඕනට මුල් කාලේ වගේ පැය ගණන් ගත කරන්න ඕනේ. ඒ ශුන්්‍යත මිදං අත්ත නිමාත්තේ නිනවා. මේ සියලුම දේ ආත්මම සහ මගේ සංඥාවෙන් හිස් ශූන්‍යයි ගන්න දෙයක් නැහැ කියන දර්ශනය අපිට කියන්න පුළුවන් මේ මතුවෙන දේක අග බලනවා. යම් කිසි කෙනෙක් මේ විදිහට ආස්වාද ප්‍රසවාස දෙක ගිවන් වෙනකොට කලබල වෙන්නේ නැතුව කොහොමද මේ ආස්වාසේ මීට ගෙවිලා යන්නේ? කොහොමද මේ ප්‍රසවාසේ ගෙවිලා යන්නේ? ඉර බහගෙන යනකොට බලා ඉන්නවා වගේ, හඳ බහගෙන යනකොට බලා ඉන්නවා වගේ බලන්න පුරුදු වුණොත් ඒකේ තියෙන රසය ඇල්ලුවොත් ඒ කෙනාට දවසක දැක ගන්න පුළුවන් වෙයි මේ වේදනාවක් ඇවිල්ලා වේදනාව ගෙවන් වෙලා ශාරීරික වේදනාවක් ඇවිල්ලා ගෙවන් වෙලා ඒකෙ මිහිරියාව මතුවේ නැහැ. ඒ වගේම හොඳ සැප වේදනාවක් ඇවිල්ලා ඒක ගෙවන් වෙලා දුකක් මතුවේ නැහැටි. හොඳටම තරහක් ගියාට පස්සේ සම්පූර්ණයෙන් ගෙවෙනකම් බලන හිතට පස්සේ ප්‍රසවාසයේ ගෙවෙනව බැලුවත් තරහක් තිබිලා ගෙවෙනව බැලුවත් එච්චරයි. ආශාවක් ගෙවෙනව බැලුවත් එච්චරයි. එහෙම නැත්නම් හොඳටම බඩගිනි වෙලාවක අත් පිඟානක් අතේ තියාගෙන කන ගමන් මේ බඩගින්න යන හැටි බැලුවොත් ටිකෙන් ටිකෙන් ටිකෙන් බඩගින්න ගිහිල්ලා බත් පිඟාන එපා වෙලා බිම තියෙන හැටි වතුර වීදුරක් බොනකොට තද ආසාවෙන් තද විපාසාවෙන් බොනවා ඔය බීල බීල බීල අර පිපාසයේ සංසිඳුනට පස්සේ වතුර වීදුර බිම තියෙන තැන වගේ සංසිද්ධියේ පසුබිම් පසු කොන ජීවෙන තැන බලන්න යනවයි කියලා කියන්නේ ලොකෝ ලෑස්ති <coughs> ලෑස්තියක යන්න ඕනේ. එහෙම ලෑස්තියකින් ගියේ නැත්නම් ඒ පසුකොන ගිවන් වෙන තැන, ඡේ වෙන තැන, වැය වෙන තැන බැලීම අවමංගල්‍යයක්. කාලකන්ණිකම, මුස්පේන්තුවක්, අභාග්‍යයක් විදිහට තමයි අපි ලෝකේ අඳුරගෙන තියෙන්නේ. ඉතින් කොච්චර කල් යනවද කෙනෙකුට මේ දේවල් විතරක් නෙමෙයි ඒ වගේ සංඥාව පවා ගිවෙන තැනයි බලන්න ඕනේ, ඡේ වෙන තැනයි බලන්න ඕනේ, වැය වෙන තැනයි බලන්න ඕනේ කියලා භාවනාවට යනකොටම දන්නවනම් බුදුජානකසේ සඳහන් කරලා තියෙනවා එහෙම මනුස්සයාට ආර්ය ශ්‍රාවකෙක් කියලා කියන්න වටිනවා. භාවනාවට යන්නේ කිසිම දෙයක් ගේන්නත් නෙවෙයි, වඩන්න නෙවෙයි, එකතු කරන්න නෙවෙයි, අදිෂ්ඨාන කරන්න නෙවෙයි, චේතනා කරන්න නෙවෙයි, ප්‍රාර්ථනා කරන්න නෙවෙයි, තියෙන ලන්ද තීරම ගෙවම් කරන්න. ඉතින් ඒක නිසා එවැනි සංකල්පනාකින් gederin යනවනම් geder මිනිස්සු කියාවේ මුස්පේන්ති වෙලාවේ පහට බහින්න බා වාහනයකවත් හැප්පලා මැරෙයි කියලා. මොකද මේ බලන්න හදන්නේ මේ ගෙවෙනවනේ බලන්න හදන්නේ යන්නේ. geder මිනිස්සු කැමති නැහැ. geder මිනිස්සු තමන්ගේ හිතවත් කැමති නැහැ. ඒ නිසා භාවනා පද්ධතියට යනකොටම කැලියට යනකොටම ගහ මුලට යනකොටම ශූන්‍යාකාරය යනකොටම තමන් දන්නවනම් මේ යන්නේ මේ තියෙන දේ තියෙන මම සා මගේ කියාගත්ත දේවල් වල තියෙන හිස් බව බලන්න කියලා. ශූන්‍ය බව බලන්න කියලා. ලොකු ස්වාමීන් වහන්සේ වක්‍රයෙන් කියන මේ යන මිනිහා ශූන්‍ය බව දැක්ක මිනිහත් එක්ක බොහොම සමානයි කියලා. එයා බලන්න යනදී හොඳටම පේනවා ලෑස්තිලා යන්නේ මොනම දෙයක්වත් බලන්න නෙමෙයි මේ පේන හැම දෙයක්ම හොඳට ඒක දිහා බලලා ඒක ගෙවෙන හැටි. අඳ බැහැගෙන යන හැටි. ඉර බැහැගෙන යන හැටි. ආසල් ප්‍රසවාසයේ ගෙවෙන හැටි. තරහව යන හැටි. ආසාව ගෙවෙන හැටි. මේ සේරම ගෙවන් වීම ගෙවන් වීම බලන එකට සාමාන්‍යයෙන් භාවනා ලෝක කියන්නේ භංග ඥානය කියලා. බිඳීම බලනවා, ගෙවීම බලනවා. ඉතින් මේ ගෙවීම බලන මානසිකත්වය හදාගන්න මම මේ භාවනා කරන්නේ මොනවාක්වත් පැස් කරන්න නෙවෙයි. නිරෝධ සත්‍ය අවබෝධ කරගන්නයි. නිරෝධී කියන්නේ නිරුද්ධ වෙනවා කියන වචනයයි. ක්ෂය වෙනවා කියන වචනයයි. වැය වෙනවා කියන වචනයයි. ගෙවම් කරනවා කියන වචනයයි නිසා මේ දුක ගෙවම් කරනවා කියලා කියන්නේ ලැබෙන ලැබෙන සෑම අරමුණකම ගෙවම් කිරීම. ඒක නිසා හැම අරමුණක්ම දුක. රූප අරමුණක් වේවා, වේදනා අරමුණක් වේවා, සංඥා අරමුණක් වේවා, සංස්කාර අරමුණක් වේවා, විඥාන අරමුණක් වේවා. සෑම අරමුණක්ම දුක. සෑම වේදනාවක් සංඥාවක් සංස්කාරයක් විඥානය සෑම දෙයක්ම දුකක් ඒක නිසා අපි මොන දේ ඇල්ලුවත් අල්ලන්නේ දුකක් උපදින තාක් ලෝකෙ උපදින්නේ දුක් ඒ නිසා ගිවන් වෙන තාක් ගිවන් වෙන්නේ දුක් නිසා ගිවන් කිරීමේ අදහව ශුඤ්‍යත මිදං අත්ත නිවාත්ත නීනවා කියන අදහසෙන් බලන මිනිස්සයාම කදාකත් මේ ලෝකේ දේවල් දැකලා අභිරමණයක් අභිවදනයක් අජෝසිතබ්බන් කියන විදිහට මේක මමය මේක මාගේ මේක මගේ ආත්මය කියා ගැනීමේ තියෙන භයානකකම මේකේ කෙලෝරක් නැති සංසාරයක දුක් දෙන බව තේරුම් අරගන්න. ඉතින් එහෙම ආදහසින් භාවනාවට ගියාට පස්සේ ඒක නමට ආලෝකයක් පෙනීම කියලා හැඟීමක් මට රුවන්මැලිසාවේ පෙනේවා කියලා අදහසක් මට බුදුවපහමුදුර පෙනේවා කියන හැම දෙයකම පේනවා මේ අපේක්ෂාව තුළ අර සංසාර ගැටේ වගේ. ඒක නිසා අපි මේ සංඥාව ගැන මතක් කරා. ඒ සංඥාව බුදුහාමුදුර සම කරන්නේ මිරිඟුවකට. ඉතින් මිරිඟුවක් කියලා කියන්නේ තද දාහේ වෙලාවක පොළවෙන් ඇති වෙන ඒ උණුසුම් වාතය නිසා දුර ඉඳලා බලනකොට ඒක ජලකඩක් ජලාශයක් වගේ පේන ගතිය. ඒක නිසා ඒ 10 ඉන්නකොට ඒ ජලාශයක් දකිනකොට ඕනම කෙනෙකුට හිතෙනවා අනේ අතෙන් ගියොත් නම් ඇති වෙන්න වතුර තියෙනවා කියලා. ඒ නිසා කැලේ ඉන්න මොහා එවැනි 10ක් දකිනකොට Taman ඉන්න තැන තියෙන වීලි ගතියත් අර ඈත පේන මිරිඟුවක් දකින්නකොට පුදුමාකාර වේගෙන් දුවනවා ඒ එතන වතුර කියලා හිතාගන්න. වතුර කියන සංඥාව. නමුත් දුවන්න දුවන්න වෙන්නේ මොකද්ද? දාඩි දාලා ඇඟේ තියෙන අර තියෙන වතුර ටිකත් අයින් වෙන එක. මොහාට තේරෙන්නේ දිව්වට දිව්වට මිරිගුවට ලං වෙන්න බෑ කියලා. දුවන්න දුවන්න මිරිගුව සහ Taman අතර තියෙන ඉඩේ අරිඹුවක්වත් අඩු වෙන්නේ. දුවන්න දුවන්න මිරිගුවක් දුවනවා. නමුත් ඒ අර හති හිලාගෙන දුවන එකට කවදාකවත් තේරෙන්නේ නැහැ. මං තිබෙන තමන පියවරකින් ළඟා වීමක් වෙනවා කියලා. වෙන්නේ මොකද්ද? තමන තමන පියවර ගන්නට මිනිගුවත් ඈත කරනවා. මේ දෙක අතර පරාසය කවදාකවත් ගෙවම් කරන්න බෑ. ඉතින් අන්තිමට කියලා දුවල දුවල හති වැටලා මැරෙනවා. සංඥාව කියලා කියන්නේ කවම කවදාකවත් ළඟා වෙන්න පුළුවන් එකක් නෙවෙයි. මේ සංඥාවල් එක ඔය අපි ඔය ඉන්දියාවේදී සාකච්ඡා කරපු සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පෙන්ලා දෙන මා පුදුම නෑදෑකම සංස්කාරවලට. මේ සංඥාව ගෙවෙනකොට අපි කියමු ආශ්වාස ප්‍රශ්වාස ගෙවෙනයි. එහෙම නැත්නම් Tamanට ශරීරය නොදැනී යනවා කියලා හොඳ විවේක තැනකට යනවා. කිසිත් නැති තැනකට යනකොට ඉබේම ප්‍රාර්ථනාවක් එනවා. මට මේ වෙලාවේ බුද්ධ රූපයක් පේනවා නම් මම මගේ මරිච්ච අම්මා පේනවා නම් අරක ලැබෙනවා නම් මට මේක ලැබෙනවා නම් කියන එහෙම නැත්නම් මට දිබ්බ චක්කු ඥානෙ පහළ වෙනවා නම් මට දිබ්බ සෝත ඥානෙ පහළ වෙනවා නම් කියලා අර හිතේ තියාගෙන පුංචි පුංචි ආශාවල් මුතුම විදියට ගොජ දාන්න පටන් ඒ ගොජ දාන නිසා භවය පවතින්නේ මේ ප්‍රාර්ථනාව. අර විවේක වුණාට පස්සේ මේක හිස් කරන අදහස නෙමෙයි තියෙන්නේ. අර හිස් කරගත් එකට මොන මොනවා හරි දේවල් එකතු කරගන්න. පැතුම් ප්‍රාර්ථනා අදිෂ්ඨාන චේතනා එන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරයට කවදාකවත් තේරෙන්නේ නැහැ මේ පෑදීදියට බොරදී එක් වෙනවා. ඇහැකට කුණක් වැටෙනවා. එහෙම නැත්නම් මේ අනාකූල ප්‍රවාහය ආකූල වෙනවා කියලා තේරෙන්නේ නැහැ. එයා හිතන්නේ මේ ප්‍රාර්ථනාව ආගමික එකක් නෙවෙයි, ධාර්මික එකක් නේ කියලා. ඉබේම ඒකත් එක්ක ඇදලා යනවා. ඇදිලා ගිහිල්ලා අන්තිමට වෙන්නේ මොකද්ද අර සංඥාව නැති තැන ගොරෝසු සංඥාවක් එනවා. බොහොම ගෙවම් කරලා තුනී කරගත්ත මේ සංඥාවේ හිස්තනේ විවේකයේ මොන්නව හරි ප්‍රාර්ථනාවක් දාගත්ත ගමන් මොන්නව හරි අධිෂ්ඨානයක් දාගත්ත ගමන් මොන්නම හරි චේතනාවක් ගත්ත ගමන් අර තිබිච්ච සියුම් සංඥාව වෙනකොට ගොරෝසු සංඥාවක් ඇවිල්ලා ඒක දියසුලියක් හදලා දිගේ යනවා. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කළ තියෙන එහෙම වෙලාවල් වලදී මතුවෙන ප්‍රාර්ථනාවල් ස්වභාවයක් ඒක. නමුත් එකක්වත් මම කියන්නේ නැතුව මගේ කියාගන්න මේලාට ප්‍රාර්ථනා එනවමයි. ඒව එකකට හරි ඉඩ දුන්නොත් ඒකම පොහොරක් වෙනවා. ඒකම සංසාර ගැටයක් වදිනවා. ඒ නිසා මම මේ පිරිසුදු කරගත්ත සංඥාවට මේ ඇති කරගත්ත හිස්තැනට මගේ රාග ద్వේෂ මොහයන්ගෙන් තණ්හා මාන දිච්චුලින් බරිත කිසිම චේතනාවක් පහළ කරගන්නේ නැහැ කියලා භාවනා කරන්න ඉස්සරළම ඒකට සූදානම් මනසක්. ඒකට කියන්නේ ලෑස්ති මනස කියලා. නැත්නම් සූදානමින් යෑමක් ලෑස්ති වෙලා යනවයි කියන එක මේ කියන තාලෙට කරන්න පුළුවන් ආර්යයන් වහන්සේ නමකට විතරයි. අනිත් ඔක්කොම කරන්නේ මොකද්ද? භාවනා කරලා හිස් වෙච්ච ගමන් මොනවා හරි ප්‍රාර්ථනාවකින් මොනවා හරි අදිෂ්ඨානකින් මොනවා හරි චේතනාවකින් අරක වණ කරගන්න. ඒ නිසා යම් වෙලාවක රූපයාගේ ආහාර පොහොර නැතුව ගිය වෙලාවට වේදනාවගේ ආහාරයක් හෝ පොහොරක් නැති වෙච්ච වෙලාවට සංඥාවගේ ආහාර පොහොරක් නැති වෙච්ච වෙලාවට භාවනා පුදුම සුන්දරකමක් එනවා. භාවනා පුදුම විවේකයි. විශාල ඉඩපාඩුවක් තියෙනවා. යමනකට කැමැති තරම් ඉන්න පුළුවන්. නමුත් විඥානය මොකද කරන්නේ? එක්ක චේතනාවක්, එක්ක ප්‍රකල්පනාවක්, එහෙම නැත්නම් මොකක් හරි අනුශේකයෙන් මතුවෙච්ච දීපු බුලක් වෙන බබුලක් මේකට මතු කරනවා. නිකන් ශාන්ත වතුරක වෙන බබුලක් එනවා. ඊට පස්සේ ඒක තරංග මාලාවක් ගෙනියනවා. ඉතින් යෝගාවචරය මේ දේ මේ මතුවෙච්ච තරංග මාලාවේ මේ ඇතුවෙච්ච වෙන බබුලේ මේ ඇතුවෙච්ච දේ කෙලවර බලන්න යනවා මිසක්කා. ඒක දිගේ කල්පනා කරන්න ගිය ගමන් සංඥාව ගොරෝසු වෙලා අර චේතනාවට අහු වෙලා විඥානයේ චේතනාව අල්ලගෙන පදනම ලබනවා. එනිසා බුදුජානකේ සඳහන් කරලා තියෙනවා මේ වෙලාවේදී යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හොති විඥානස්ස පතිත්තා අර රූප ගෙවම් කරලා වේදනා ගෙවම් කරලා සංඥා ගෙවම් කරලා හදාගත්තර හිස්තනේ එක්ක චේතනාවක් එක්ක ප්‍රකල්පනාවක් එක්ක අනුසයක් ඇවිල්ලා ඒන කම්පනය ඒන ක්‍රියාපටිපාටිය විඥානයේ läග ගැලගුම් පොලක් හදාගන්න රූප මත නෑ ඒ වෙලාවේ විඥානේ පෝෂණය ලබන්නේ වේදනා මත නෑ සංඥා මත නෑ ඒක දැන දැන ගෙවම් කරලා. නමුත් ඒ ඇබ්බැහි රුචි අරුචිකන් ආශාවල් ප්‍රාර්ථනා අදිෂ්ඨාන චේතනා ඉබේම ඔටුවගෙට එනවා වගේ ඊට රිංගනවා. ඒකට රිංග ගන්නකොටම යෝගාවචරය මේක මගේම ප්‍රාර්ථනාවක් මගේම රුචිකත්වයක් මගේම ආසාවක් කියලා මේක බදාගත්තොත් විඥානය අනිවාර්යයෙන් මේක දඩමීම කරගෙන ප්‍රතිෂ්ඨාවක් ලබන නිසා සර්වඥයන්සේ සඳහන් කළා තියෙනවා මේ ශුඤ්‍යත මිදං අත්තනිවා අත්තනීයනවා කියන එකට අර්ථයක් දෙන්න පුළුවන් එතනදී ඒ වෙලාවට එන මේ චේතනාවට පණ දීලා පෝෂණය ලැබලා මේක මගේ එකක් මේක මම මේක මගේ ආත්මය කිව්වොත් අනිවාර්යයෙන් මේක විඥාණයට පදනමක් වෙන නිසා අදිෂ්ඨාන කරන යන්න වගේ රූප වශයෙන් වේදනා වශයෙන් සංඥා වශයෙන් ගෙවම් කරාට පස්සේ චේතනා එන්න පුළුවන් සංස්කාර මතු වෙන්න පුළුවන් අදිෂ්ඨාන මතු වෙන්න පුළුවන් ආශාවල් මතු වෙන්න පුළුවන් ඒවා එකක්වත් අභිරමණය නොකරන්න නම් ඒ පිරිසිදු ඉඩ මේදකට මම චේතනා කරන්නේ නැහැ කියලා චේතනාව අතහැරියොත් චේතන නොකරින් අධිෂ්ඨාන කෙරුවොත් අරුවත් සඳහන් කරනවා යංච නචේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඥාන. චේතන නොකරද ප්‍රකල්පනා පහළ වෙනවා නම් අනුසේ පහළ වෙනවා නම් විඥානේ ඒක පෝරක් කරගෙන ඒක දඩමීම කරගෙන පැවැත්ම ගෙනියනවා. සංසාරේ ගැට ගන්නවා. ඒසහා ඒක නම් චේතනත් අඳුරන චේතනත් කරන්නේ ප්‍රකල්පනා කරන්නේ නැහැ. ප්‍රකල්පනා කියලා කියන්නේ මානසික සැලසුම්. එකක් නැහැ. එතකොට එයාට පේන්න පටන් අර ගන්නවා ඒ ශුන්‍ය සංඥාව සියුම් කරගත්ත ඉඩමේ අනුසේමතු වෙන පටන් ගන්නවා. ඒක අපි දන්නේ නැහැ. අපි කවදාකවත් දන්නේම නැතුව නිකන් අපේ වටේ පිටින් අතු ගාගෙන ගිහිල්ලා මේ ඔක්කොමලා ගියාට පස්සේ මේක අතු ගාගෙන ගියාට පස්සේ තව කෙනෙක් ඇවිල්ලා ওই පැතුරක් උස්සලා බැලුවොත් ඒක යට විශාල දූවිලි කඳක් තියෙනවා. ඒක පිටින් අතු ගාවට යන්නේ නැහැ. හැම කාපට් එකක් හැටම හැමතැනම දූවිලි වගේක් තියෙනවා. අන්න වගේ විශාල අනුසයක් තියෙනවා. අන්නේ අනුසය දැකලා ඒ අනුසයට විඥාණය අනුසය පදනම් කරගෙන අනුසය දඩමීම කරන විඥාණයට නොඑන්න නම් යෝගාවචරයිටි ඉස්ලා ප්‍රාර්ථනා නොකරන්න චේතන ඇති නොකරන්න අදිෂ්ඨාන ඇති නොකරන්න මේ එන දේවල් මනින්න ගිරන් නැති වෙන්න එන දේවල් විනිශ්චය නොකරන්න මේ යන්තා දෙයක් තියෙනවා නම් මම කියාගත්ත මගේ කියලා තේ සියල්ල ශුන්‍යයි ශුන්‍යත මිදං අත්තිනවා අත්තිනේනවා කියලා මේන ප්‍රාර්ථනාවකක් ඇයි මේකේ ඉන්නේ මැයි මට ආවේ මේක හොඳද මේක නරකද කියලා කිසිම විනිශ්චයකට කිසිදු හඳුනා ගැනීමකට යන්නේ නැතුව ඔය එන්නේ යණ්ඩයි මට තියෙන්නේ හිත සිහු කරගත්ත සංඥාවේ ඉන්න එකයි ඔව හිතන්නේ කිව්වොත් ආය සංඥා වැඩි වෙනවා කියලා මේ චේතනා මේ ප්‍රකල්පනා අහිං කිරීමට කියන්නේ තියෙන්නේ මතු වෙන්න තියෙන කෙලෙස් මතු නොවීම පිණිස කරන ව්‍යාපාරය. මේ පිරිසුදු කරගත්ත චිත්තසංතානේ නොස ගණන් නොගෙන ඉඳීම නිසා ඉබේ ගෙටෙන ඔටුවෙක් වාගේ එන්න පුළුවන් චේතනා එන්න පුළුවන් ප්‍රකල්පනා ඇති නොවීමට කටයුතු කරන සතිය උතුම රාජ්‍යත්ව සේවාවකයි දෙන්න ඕන. ආරක්ෂක සේවාවක් කරන්න ඕනේ. දැන් මේ පිරිසුදු කරත් ඉඩමට අනන්තවත් චේතනා එන්න පුළුවන්. අනන්තවත් ප්‍රකල්පනා එන්න පුළුවන්. මතුවෙන හැම චේතනාවකම ඇති වෙන තාක් ඇති වෙන දුකම තමයි. ඒක හුඟෝදෙනෙක් හිතනවා. එහෙම චේතනාවල් සියල්ලම දුක පිණිස පිහිටනවා කිව්වට ඒක සාමාන්‍ය තර්කයට බොහෝම මරු තේරුමක්. උගෝදෙනෙක් හිතනවා එහෙම චේතනා කරන්නේ නැතුව සැලසුම් කරන්නේ නැතුව ජීවිත වෙන්න බෑ. ඒක නිසා චේතනා චේතනා පින්වන්ත චේතනා හොඳයි. එමෙතන පින්වන්ත ප්‍රකල්පනා හොඳයි. ආදි වශයෙන් මේ සංස්කාර වල තියෙනවා පුඤ්ඤාභි සංඛාරා පුඤ්ඤාභි සංඛාරා අනිඤ්ඤාභි සංඛාර කියලා. මේ පුඤ්ඤාභි උනත් අපුඤ්ඤාභි උනත් ආනිඤ්ඤාභි උනත් සංසාරේ වඩන. එනිසා මෙතෙන්ට ගියාට පස්සේ මේ සත්‍ය කොච්චර දියුණුද කියනවනම් සතිය පිනපව දෙකටවත් මායින් කරන්නේ. පිනපන පිනපව කියන ස්වරූපයකින්වත් සංස්කාරයක් අගය කරන්නේ ඒ සඳහායි සර්වචනාංශය අපිට නිටතර දිවේලි කියන්නේ කියලා කියන්නේ සබ්බේ සංඛාරා දුක්ඛා. සබ්බේ සංඛාරා අනිච්චා. ඒක කවුරුත් කටපාඩමින් දන්න දෙයක්. පින් අතේ සංස්කාර වුණත් පව් අතේ සංස්කාර වුණත් පින් පව් දෙකෙන්තර වූ ආනෙන්ජාපි සංස්කාරයක් වුණත් රැස් කිරීමකුයි සිද්ධ වෙන්නේ දුකට හේතු අනිත්‍ය භාවයකට ලක් වෙනවා. ඒක නිසා මේ මතුවලා ඉබේ යන්න හදන සංස්කාර මම කියාගන්න නැතුව මගේ කියාගන්න නැතුව අත්තනිවා අත්තනියේනවා ශූන්‍යයි කියලා බලනවා කියන එක ඒක හරියට කියන්න තියෙන්නේ යෝගාවචරයක් හවදා හෝ නිවන අපේක්ෂාවෙන් තමන්ගේ රුචි අරුචි කණ්ඩික දීලා දාන. නිවන අපේක්ෂාවෙන් තමන් ළඟ තිබුණ ඇබ්බැහි ටික දීලා දාන. තමන් මේ හීනෙන් දවල් නෙවෙයි රෑ හරි කමන්නේ ළඟා වෙන්න ආසාවල් කරපු දේවල් තියෙනවනේ ඒක ගණ්ඩ දෙයක් ඇත්තටම නැහැ. නමුත් ඒවට අපේ සංසාරේක මොකද්දෝ බැඳීමක් තියෙනවා. අන්න ඒ වගේ දේවල් හරහා මේ විඥානයේ ප්‍රතිෂ්ඨාව ලබන ගතිය අයින් කරන්නේ වැඩ කරන්න අමාරුයි ඒ රූප වශයෙන් වේදනා වශයෙන් සංඥා වශයෙන් ගෙවම් කරන තැනට යනකම් භාවනා නොකරපු කෙනා. මෙතන මේ අයින් කරන්නේ සදාකාලික නෙවෙයි. අයින් කරන්නේ පරිේශන මට්ටමකින් රූප අයින් කර ගන්න පුළුවන් වුණා නම් රූප සංඥා රූපංච ditth dhammika රූපා සම්ප්‍රායිකා රූපා මෙලෝපාරා පරලෝ රූප. ditth dhammika රූප සංඥා සම්ප්‍රායිකා රූප සංඥා. රූප විතරන රූප සංඥාවත් මෙලෝ පරලෝ වශයෙන් අයින් කරපු කෙනා වේදනාව වශයෙන් තියෙන දේවල් වලට බැඳීම නැතුව කය නොදැනෙන මට්ටමට ගිය කෙනා වේදනා කාටද ඉවත් කරගත්ත කෙනා සංඥා වශයෙන් කිසිත් නැති තැනට ආපු කෙනා තීරුම් අරගන්න දැන් තමයි මට මේ සංස්කාර වල තියෙන ගොරෝසුකම දැක්කන්න පුළුවන් වෙන්නේ මේ සංස්කාර ඇවිල්ලා නානා විදියට මේක ඇතුලේ පෙන්කෙලින්න පටන් ගන්නවා අර පාළුගේ වළම් බෙදිනා වගේ සෙල්ලම් කරන්න පටන් ගන්නවා. සඳහන් ගන්නකොට මේවා මම මාගේ කියන තෝ අයින් කරගන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට සංස්කාර හරහා මම මාගේ කීම හරහා එන්න පුළුවන් විශාල අකුසල රාශිය ඉබේ වැවෙන හැටි. ඉබේ ගෙටක වදින හැටි මේවා අන්තිමට මම කියා ගන්න හැටි. ඒ කියන්නේ හේතු වෙන්නේ මම මේ සංසාරේ රුචි අරුචිකම ගයක් ගෙනත් තියෙනවා. ඇබ්බැහි වගේක් ගෙනත් තියෙනවා. ඒ නිසා මම අවිචාරාත්මකව මම රුචි දේ හොඳයි කියලා කියනවා. මම ශ්‍රද්ධාව කරපු දේ හරි කියලා කියනවා. මම අසුවිරු ඥාන හරි කියලා හිතනවා. මගේ තර්ක විතර්ක හරි කියලා හිතනවා. මගේ දෘෂ්ටි හරි කියලා හිතනවා. නමුත් ਸਰවඥාන්සේ සූත්‍ර කීපයක සඳහන් කරලා තියෙනවා. මේ ශ්‍රද්ධාව මේක මේ ශ්‍රද්ධාව කියලා ගත්තට ඔය ශ්‍රද්ධාව තුළ සත්‍ය තියෙන්න නොතිබෙන්නත් ඉඩ තියෙනවා ශ්‍රද්ධාව නැහැ මට මේක එපයි කියලා විෂිකරපතුල ඒකතර ශ්‍රද්ධාව තියෙන්නත් ඉඩ තියෙනවා සද්ධා භික්ඛවේ ද්විධා දිත්තේම ධම්මේසු ද්විධා විපාක. මහණෙනි මේ සද්ධාවේ ditu දැමීම අත්දකින්න පුළුවන් විපාක දෙකක් තියෙනවා. සද්ධාවෙන් තමයි බාරගත් දේ තුළ සත්‍ය නොතිබෙන්නේ තියෙන්නේ. සද්ධාව මට නෑ මම මේක මගේ සද්ධාව නෙමෙයි කියලා අපි අයින් කරන දේ තුළ සත්‍ය තියෙන්නේ. ලෝක ජනගහාවක් ගන්න. ලෝක ජනගහණය ගත්තොත් විශාල පිරිසකට තම තමන්ගේ ශ්‍රද්ධාව තියෙනවා. කතෝලික මනුස්සයා බුදුමාහාට ශ්‍රද්ධාවකින් දෙයන්නාන්සේ අදහන. මුස්ලිම් මනුස්සයා ඒක අදහන. ඒ වගේම ඌර අසුචි අදහන. කෝබියා පැණි අදහන. වේයා ලී අදහන. මේ මොලේ මොනම සතෙක්වත් නැහැ ලෝකේ ශ්‍රද්ධාව නැති කේ. ඒක උද්දී රෑ. වේයා බලන්න උද්දී රෑ නැතුව වැඩ. කෝබියා බලන්න පැණියට පැණි පොඩක් අරිච්ච ගමන් අඹලයා බලන්න ඊමැස්ස බලන්න ඒ සත්තු දිවා රාත්‍රී දෙකෙන් තොර කරන මේ සද්ධානිස තමයි. නමුත් මේ කට්ටිය සද්ධාව ගන්න එක තුළ සත්‍ය නෑනේ. ඒගොල්ලෝ ඒ වෙනුවට අයින් කරන දේවල් තුළ සත්‍ය තියෙන්නේ තියෙනවනේ. ඒ නිසා බෞද්ධයරත් බුදුහාම කියන බෞද්ධය කියන මනුස්සයරක් කියනවා. උඹේ සද්ධායෙන් අල්ලගත්තේ කියලා. ඕක සංස්කාරයක් කරගන්න යන්න එපා. ඕක තුළ සත්‍ය නොතිබෙන්නේ කියලා. සද්ධා නෑ කියලා අයින් කරපු දේ තුළ සද්ධාව තියෙන්න පුළුවන්. ඒක රුචියක් තියෙනවනේ. මම කැමති මිරිස් ආහාර වලට. ඒ මනුස්සයා කැමති පැණි ආහාර වලට. මෙයා කැමති සැර ආහාර. කී කී කී රුචි තියෙනවානේ. බුදුරජාණන් සඳහන් කරන බේ රුචියට බාරගත්ත දේ. තුල සත්‍ය නොති බෙන්නේ. කියන සුත්‍ය රුචිය නෑ මට එපා වෙලා කියලා විසිකරන දේ තුල සත්‍ය තියෙනවා. ඒ වගේම සරුවචයන් සඳහන් කරනවා මගේ ගුරු ආමතුරු මට මෙහෙම කියලා දීලා තියෙනවා. අහවල් පොතේ මෙහෙම තියෙනවා. ඒ නිසා මේක හරි. කියලා ඔබ සුතමේ. එහෙම නැත්නම් අනුස්සව කියන වචන පාවිච්චි කරන්නේ පැමිණිච්ච ගුරු પરම්පරාවෙන් ආපු දේ ඇත්තයි සත්‍යයි යුක්තියයි කියලා බාර ගන්න. නමුත් බුදුහාම කියන ඔබ තුල සත්‍ය නොති වෙන්න පුළුවන්. ඔබ නාහපු දේ තුල සත්‍ය තියෙන. ඒ නිසා ඔය අනුස්සවයත් මේ ਦਿੱත්ත ධම්මික වශයෙන්ම විපාක දෙකක් තියෙනවා. ඒක තර්ක කරලා ඔබ දිනනවා. ඔබ තර්ක කළ දිනන දේ තුල සත්‍ය නොති වෙන්න තියෙනවා. ඔබ තර්ක කළ පරද්දන දේ තුල සත්‍ය තියෙන්න තියෙනවා. ඒ වගේ යම් දෘෂ්ටි ගන්නවා. ඒ ගත්ත දෘෂ්ටිය පච එකක් වෙන්න පුළුවන්, හෝම්බයක් වෙන්න පුළුවන්, හිස් එකක් වෙන්න පුළුවන්. අප දෘෂ්ටියට ගැලපෙන්නේ නැහැ කියලා විශ්ි කරපු දේ තුල සත්‍ය තියෙනවා. නිසා කවදා හෝ නියම සත්‍යයට, නියම යථාර්ථයට අපිට එළඹෙන්න නම් සංඥාව තුනී කරගත්තට පස්සේ කිසිම තේරුමකින් බේරුමකින් ගියොත් තේරන්න බේරන්න රුචි අනුව තමයි. සද්ධාව අනුව තමයි. තර්කය අනුව තමයි. අසු විරු ඥාන අනුව තමයි. ගත්ත දෘෂ්ටි අනුව තමයි ඒකෙන් කවදාකවත් ගොඩ වෙන්නේ. වෙන්න පුළුවන් නොවෙන්න තියෙන ඉඩ වැඩි. ඒ නිසා සරුවත්යන් සඳහන් කරන මේ සංඥාව ගෙවම් කරාට පස්සේ කිසිම විනිශ්චයකට කිසිම අදිෂ්ඨානයකට මොකක්වත් නැති වෙකදී හොඳට විවෘත බලන්න. ඒකට කියන්නේ පසීදති කියන වචනේ. මේ සංඥාව ගෙවම් කරාට පස්සේ ඒ තියෙන தත්ත්වයට පහදිනවා මිසක ඊගාවට මොකද්ද කරන්න කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද මේ තාක්කල් එයා දන්නවා මේ කය තේරෙන්නේ නැහැ, ආනපාන තේරෙන්නේ නැහැ, රූප නැහැ. ඇඟේ වේදනාවක් දැනෙන්නේ නැහැ වේදනාවක් නැහැ. සංඥාවලුත් ක්‍රමයෙන් ගිවිලා තියෙන මේ වෙන්න පුළුවන් සංස්කාර මේ කිසිම ආකාරකින් ආවොත් ඒකෙන් මේ පෑදීදී බොර වෙනවා ඒ නිසා නොවෙන්න කටයුතු කිරීමම තමයි ਸਰවඥාන්ස කියන්නේ ඒ ඇති කරගත්ත විශ්වාසය ඇති කරගත්ත හිස්තැනේ ඇති කරගත්ත උදකලාව ඇති කරගත්ත මේ විවේකයේ ඇති කරගත්ත මේ විශ්‍රාම කරගතිය පුළුවන් තරම් දිගට පවත්වන්න ඕනේ මේකට මොනවාක්වත් නෑ. අන්න ඒ විදිහට ඒ ප්‍රසාදය ප්‍රසාදි කියලා කියන්නේ පහදින ගතිය තියෙනවනම් ඒ පුද්ගලයාට ආකින්චඤ්ඤායතනය දැන් කිසිත් නැති දේ පිළිබඳව ඒකට සමවදින්න පුළුවන් වෙනවා මම මෙන් එහාට මොකක්වත් ඉල්ලන්නේ නැහැ එහාට ඉල්ලන්න යෑමෙන් මේ දැන් ඉන්න தත්ත්වයට නිඳා වෙනවා මේට වඩා හොඳ එකක් නැහැ මේක තමයි හොඳ මේක කියලා ලැබිච්ච දේ පිළිබඳව හරියට ශක්විති රජ කෙනෙක්ගේ මිනි ඔටුන්නක තියෙන මිනි කොණ්ඩල වාගේ ඔටුන උඩ තියෙන රත්තරන් කොණ්ඩල වාගේ මේ ඇතිවෙච්ච විවේකයේ පිළිගන්න මේ හිස්තන පිළිගන්න මේ සංඥාවන්ගෙන් තොර தත්ත්වෙ පිළිගන්න ආ මේ විදිහට ඒ ආකින්චඤ්ඤායතන කිසිවක් නැති තැන එළඹ වාසය කිරීම ශද්ධාව මේ සමාධිය පැත්තෙන් සමතේ පැත්තෙමුත් කරතයි. ඒකට ආකින්චඤ්ඤායතනය කියන අරූප ධානය සමවැදීමට මේක ආකින්චඤ්ඤායතන සමාපත්තිය කියලා කියනවා. මේක පඤ්ඤාය අතිමුච්ඡති. ඒ වගේම ප්‍රඥාවෙන් මේක අත්දකින්න පුළුවන්. ඔය කියන සමාධිය නැති වුණාට තමන් ගත්ත අරමුණ දැක දැක දැන දැන ගෙවම් කරාට පස්සේ තමන්න අහුවෙනවා නම් ආස්වාද ප්‍රසආස කියන රූප සංඥාවක් නැහැ. කයේ තිබුණ වේදනා කංකරච්චලත්ෙත් නැහැ. දැනීමක් එහෙම නැත්නම් හැඳිනීමක් කරන දෙයක්වත් නැහැ. අන්නේ தත්තට යන්නේ මම මේ ශූන්‍යකාරයට ආවේ අන්නේ தත්තට යන්නේ මම මේ කැලේට ආවේ අන්නේ தත්තට යන්නේ මම මේ ගහක් වුණට ආවේ ඒ නිසා ඉතින් ආවට පස්සේ ඒකට එළඹ වාසිය කරන්න පුළුවන් නම් එයාට ඒකේ බුද්ධිය තියෙනවා ඒ නිසා එතන ඒකට ලෑස්ති වෙලා මෙතෙන්ට යනවා කියලා කියන්නේ පෙර කළ අභ්‍යාසයේ ඇතිවෙච්ච ලෑස්තිය. ඒක නනේ මේ தත්ත්වය යන තියෙන ඊට වැඩි. මොකද හේතුව මේ தත්ත්වයට අකුල් හෙලන්නේ. මේ தත්ත්වය එනකොට ඒකට ඊට දෙනවා. ඊට පස්සේ ආවට පස්සේ ඒක බුදුආන්තරම් ගත කරනවා. අර කියන වචනේම සර්වත සඳහන් කරනවා මෙවැනි தත්ත්වයකට ගිය කෙනා මේ ජීවිතේ වැඩ කර කරන්න බැරි වුණොත් කය බෙදී මරණයටපත් උනත් මරණයෙන් මත්තටවත් මේ කියන தත්යෙන් හිස් වෙන්නේ මේ කියන தත්යත් එක අවබෝධ කරනවා මේ ලෝකේ තියෙන ඔක්කොම අර අඩිය හොඳ පිරිසිදු වතුර තියේදී වතුර උඩ පාවෙන ජල්ලි වගේ පෙඳ පාති වගේ එහෙම නැත්නම් සල්විනියා වගේ තමයි මේ කෙලස් ටිකයි එහෙම නැත්නම් මේ ලෝකයා දන්න රූප ලෝකේ ඒක ඒක මුළු මත්‍රොම වහගෙන තන පිටියක් වගේ තමයි පේන්න තියෙන්නේ. නමුත් අපි දන්නවා කලයක් අරන් ගිහලා අර කෙහෙට මෙහෙට කෙරුවොත් එමේ යට හොඳ පිරිසිදු වතුරක් තියෙනවා. ඒ පිරිසිදු වතුරට උඩ ජලාශ මේ මේ බෙන්දපාසි තිබුණයි කියලා හැල්බීනියක් තිබුණයි කියලා කෙලසෙන්නේ නැහැ. නමුත් මේ මේ බෙන්දපාසි මේක තියෙන්නේ කියලා දන්නේ නැතුව ළඟට ගිහිල්ලා බලලා මේක තනකොළ පිටණයක් කියලා හැදලා ගියොත් ඒ මාසට වතුර හම්බ වෙන්නේ නැහැ. ඒ මනස හිතන්නේ මේක මේ කොහෙද මේකේ වතුර තියෙන්නේ මේක දනකොළ පිටණයක් කියලා හිතනවා. මේ අද මේ කතා කරන කතාවේදී මේ ਸਰවඥාන්සේ ඉදිරිපත් කරන තැනදී ආ දන්නවා මේ වතුර ගත්තට පස්සේ ආයෙ දනකොළ පිටණේ හැදෙනවා නමුත් යට වතුර තියෙනවා. අන්නේ යතුර ටික ගන්නයි මං යන්නේ. ඉතින් අර තනකොළ පිටිනක් කියලා හිතාගෙන ඉන්න මිනිස්සයා දැක්කොත් එහෙම තව කෙනෙක් යන වතුර ගන්න කියලා අනේ වැඩක් නැහැ. එතන වතුර නැහැ. එතන තියෙන තනකොළ පිටිනක් අපරාධයක් යන්න එපයි කියලා. අර මිනිස්සයා කියාවේ පිස්සුද මම ඊයේත් ගෙනාවා. මේ වන්දා කොච්චර දුක මම මේ ගිහිල්ලා බලලානේ ඉන්නේ. ඒක තේරෙන්නේ නැද්ද මම මේ කියන දේ එතන හිස් තනවල පිටතන තියෙන ධර්මංශ කිව්වොත් බලපම් වරේ. මේ තනකට අයින් කරපන්. මේ යට වතුර තියෙන. මේ උඩ පුංචි තට්ටුවක් තමයි මේ පෙඳපාසි තියෙන්නේ කියලා ඉතින් බුදුරජාණන්සේ කියනවා ආභස්සර මිතම් බික්ක වේ චිත්තං ආගන්තුකේ උපක්කලිතේ උපක්කලිත. අර යත තියෙන වතුර වගේ තාම ප්‍රභාසරයි මහන්නේ මේ හිත. අර උඩ තියෙන පොඩ්ඩ පාසි තට්ටු වගේ ආගන්තුක උපක්ලේශ ටිකක් තියෙනවා. ඒක දන්නේ නැති එක්කනට ආගන්තුකේ උපක්ලේශ උපක්ලේශ තං අසුතවතෝ පුතුජනෝ නප්පජාලා. ඒක මේ මේ පෙඳ පාසි පුංචි තට්ටුවක් යට වතුර තියෙන බව නොදන්න මිනිහට පුතඥයයි කියන. අසු විරු ඥාන නැති කෙනයි කියන කියනවා. ඒ නිසා සරුවචනස කියනවා නැවතත් මම මතක් කරනවා මේ පෙළ මුළු පාඩේ මත කරගත්ත ප්‍රසිද්ධ දේශනාවක් භවස්සරමිදම් බික්කවේ චිත්තක් මහණෙමේ යට තියෙන පිරිසුදු හිත ඉතා ප්‍රභාසරයි ඒක ආලෝකමත් ඒ කියන්නේ මොඩේගේ හිත එලි කරවන්න තරම් පුළුවන් ආගන්තුක උපක්ලිටේ උපක්ලිටේක පොඩි ආගන්තුක උපක්ලේශටි කි මෙහිලා තියෙනවා තං අසුතෝතෝ පුතක් ජනෝ නප්පජානාති මේ නොයසු නොවිරු පුතක් ජනේ මේක දන්නේ නැහැ සෝ අසුතවතෝ පුතඥස්ස සමාධි භාවනා නත්ථීති වදාන උන්ට ඌට කවදාක භාවනා හරියන්නේ නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. ඒක අපේක්ෂාවක් නෑනේ මේක යට වතුර තිය කියලා හැඟීමක් නෑනේ අප පරිශන කරන්නෙත් නෑ. ගිහිල්ලා ගොඩින් බල්ලා යනවා අනේක තනකොළ පිටණයක් කියලා. ඒක බැලුවට බැලීමට පේන්න තියෙන්නේ මේ ධර්මයේ දන්නේ නැති. සුත්තමේ ඥාන නැති කාට කවදාකවත් භාවනාව හරියන්නේ නැහැ කියලා සාපයක් කරනවා. මේක තියෙන අංගුත්තර නිකායේ ඒකක නිපාතේ සඳහන් වෙලා තියෙනවා මේ බුද්ධජනකගේ දේශනා ඒක කියලා බුදුහාමර ඊගාට දේශනා කරනවා පබස්සර මිදම් බික්කවේ චිත්තාං ආගන්තුකේ උපක්ලිට උපක්ලිටාං මහනමේ ප්‍රභාසරයි හිත අර යට තියෙන වතුර කඳ වගේ විශාල වතුරක් තියෙනවා ආගන්තුක උපක්ලේශයෙන් වැහිලා තියෙන තං සුතවතෝ අරිය ශාවකෝ ඥානාති ඒ බව සුතවත් ආර්ය ශාවකයා දන්නවා තං සුතෝතෝ අරිය ශාවකස්ස සමාධි භාවනා සමාධි අත්ථීති වදාමි විනයට භාවනා කරොත් හරියනවා මොකද එයා යන්නේ මෙතන වතුර තියෙන බව අත්දකලා දන්න නිසා බැලු බැලමට වතුර නැහැ කියලා <coughs> කවදාකවත් අතාරින්නේ නැහැ ඔව් දන්නවා ඇති අර වන්නපත ජාතකයේ කැලේ මැද තියද්දි කාන් කන මැද යද්දි වතුර ඉවරුණා ජල්සහතුන සහ නායකයන් වශයෙන් හිටිය සර්වඥාන්සේ ඒ සර්වඥාන්සේ වටපිට බලලා එතන හැදෙන තනකොළ ගහක් දැකලා මානපදයක් දැකලා හිතුවා මේකේ මුල බැහැලා තියෙන වතුරට ඒක නිසා කට්ටියට කිව්වා දැන් ඉතින් වතුර ඉවරයි වෙයිලා මැරෙන්න වෙන්නේ ඊට මීට වැඩිය හොඳයි මං කියන්නේ හැරලා මේක හාරපල්ලයි කියලා. ඉතින් කිසි කෙනෙක් කැමතුනේ නැහැ මේ කාන්තාරය මැද මේකේ වතුර තියෙන්නේ. කරන්න දෙයක්වත් නැහැ දැන් ලොක්ක කියනවා හාරපන් කියලා. ඉතින් හාරන හාරන ගියාට පස්සේ තුනි ගල් තට්ටුවක් ආවා. බහැම මනුෂයා කිව්වා හති මහන්සි බොණ්ඩ වතුරක් නැහැ දැන් ගලක්. එතකොට ගල් සාත්‍රෝ නායකයා කිව්වා ඔය ගල බිඳපන් නෑ බැස්සවැද්ද. බිහිවිලා කන තියලා බලලා කිව්වා මේ ගල යට වතුර තියෙන බිඳපියා. එක එකක් කැමති. ඒගොල්ලෝ කියනවා දැන් මෙච්චර මහන්සි වෙන්න තියා වතුර නැතුව මොකොත් කරන්න බෑ බින්දින් බින්දින්න බෑ කියලා. දැන් සර්වඥාන්සේ ගල් සාත්‍රෝ නායකයා විදිහට තමන්ගේ අධිකාර ශක්තිය දරලා කිව්වා සියල්ල මරණට වැඩිය බින්දින්න ඕනේ. බින්දට පස්සේ වතුර. ඒ වගේ තමයි මේ වැඩේට බහිනකොට හැකි සංඥාවෙන් බහින මිනිහා ජය ගන්නවා ගන්නවා. ඇටියට බහිනකොට නෑ බෑ චරු චුරු නම් ඌට ඉතින් ආයේ වෙන හෝනියමක් ඕනේ නෑ. ඒකම ඇති. ඒකයි බුදුරජාණන් කියන්නේ මේක දැනගන්න මේ හැඟීමෙන් යම් කෙනෙක් අරණ්‍යගත වෙනවා නම් ශුන්‍යගත වෙනවා නම් දුක්ඛ මූලගත වෙනවා නම් වාඩි වෙන්නේ මොකටද කියලා දන්නවනම් ඕක වැඩි විලා යන දෙයක් නෙමෙයි. මේක ඇතුලේ තියෙන පිරිසුදු වතුරක් ඒක හරිම නිශ්චලයි ඒක හරි මේ හුදේ කලාවක් ඒකද විවේකයක් ඒකයි සහැල්ලුවක් ඒකයි විවෘත භාවයක් කියන එක දන්නවනම් ඒකින ආලෝක බලාපොරොත්තු වෙන්නේ නැහැ ආනපන තිබුණත් එකයි නැත්ත් එකයි ඉඳගෙන ඉන්න එක දැනුණත් එකයි නැත්ත් එකයි යට ඕන කරලා තියෙන විවේකේ නම් ආනපන හරහත් විවේකයට යන්න බලන්න නැතුවත් යනවා ඉතින් ඒ නිසා ඒකින අනිවාර්යම ප්‍රතිඵල අරගෙන බැරි මනුස්සයා හිතනවා මට ආනපන හුවෙන්නේ නැති නිසා භාවනා කරන්න බැරි ආනාපානේ කරනකොට මට ආශ්වාසය අහුවෙන්නේ භාවනා කරන්න බැරි. ආශ්වාස කරනකොට මට ප්‍රශ්වාසය අහුවෙන්නේ භාවනා කරන්න හරියයි. මේ කවදාකවත් දන්නේ නැහැ මේ ආශ්වාස ප්‍රශ්වාසය ගන්නේ මැද බලලා මුල බලලා ගෙවම් කරන්න කියන එක. ඒ නිසා ආනාපානේ නිවන කියලා හිතනවා එක්කෝ. එහෙම නැත්නම් ඒ ආනාපානේ හරි ගසගෙන යන භාවනාවේ සතිය නිවන කියලා හිතනවා. හම්බෙන සමාධිය නිවන කියලා. ඒ එකක්වත් නිවන නෙවෙයි. නිවන වශයෙන් මෙතන කරුවත් chance පෙන්වන්නේ මේ කිසි නැති දෙයි. ඒ ශූන්‍ය භාවය, ඒ ශූන්‍ය භාවර පාසිතයිත මතු පිටක් සහිත ජලයේ වගේ හැම මිනිස්සෙක් තුළම තියෙනවා. හැම කෙනෙක් ගාවම නිවන තියෙනවා එක එක්කත් අදහන්න. ඒකට හිතන්නේ ඒක දඹදිව ගියාට පස්සේ හම්බ වෙයි. එතන මෛත්‍රී බුදුහමර ආපුවම හම්බ වෙයි. එතන දශපාරමිතා පුර ආපුවම හම්බ වෙයි. කවදාකවත් ඒ වගේ මේ වර්තමාන මොහොතෙන් පිටපැනලා තක తీරුකම් හිතන කිසි කෙනෙකුට Taman ළඟ තියෙන නිවන හම්බ වෙන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා යම් කිසි රාජසෙබලෙකුට උසස් වීමක් හම්බ වෙලා පදක්කමක් හම්බුනොත් නලල් පටයක්. ඊවන්සේක බොහෝම ගෞරවයෙන් තියාිනවා. මොකද යانے යන තැන එක පළඳ ගත්තාම ඕන තැනකට ගියාම යාට රාජ්‍ය සම්මාන ලැබෙනවා. ඉතින් හදිස්සියේම රජුරෝ ඒ නිල ඇඳුම් අඳගෙන වරෙන් කිව්වට පස්සේ මෙයා බලනකොට ගෙදර තිබුණ නලල් පටිය නැහැ. ඒ මනුස්සයා ඔක්කොම ඇඳුම් අඳගෙන අර ගෙදර ඉන්න ගෑණිට බයිනවා මගේ නලල් බටේ හොල දීපන්. ඉතින් ගෑණි කියනවා ඌව ළමයි අත ගන්න ඔයාගේ බඩු තිබ්බ ඇති බලන්නේ කියලා. ඒ මනුස්සයා කියනවා මනුස්සය ශ්‍රී ලංකන්න වෙලාවක් නෙමෙයි රජ්ජුරු වෙන්න කියලා දින මේක ඇවිල්ලා දීපන් කියලා. ඉතින් සාමාන්‍ය ගෑණි අහුම්කම් දෙන්නේ නැහැ නේ මිනිහා ගෑ ගැහුවට. ඉතින් අර මිනිහට තද වෙනවා. මේ දරුවෝ හදනවා උඹ හොඳ නැහැ බලපන් මේක කොහෙද දාලා දැන් මට මේක ආවේ එන්න ගෝසාව පස්සේ ගෑණි අර කාල් කර කර හින්දර එක තියලා ගිහලා බලනොත් නලල් පටියේ නලලේ දාගෙන කෑ ගහනවා. කුෂේකවත් හම්බ වෙන්නේ නැහැ නේ ඔකද? ඉතින් දැන් මේක නළලේ තියනවා කිව්වට මිනිහ පිළිගන්න ලෑස්ති නැහැ. ගෑණි කරන්නේ කන්නඩිය කල්ලනවා මූණට. එතකොට මිනිහට මොකද වෙන්නේ? බුදුහාමුදුරුත් අපිට කන්නඩිය අල්ලනවා මිසක කවදාකවත් නළල් පටියක් දීලා නැහැ නිවන තියෙනවා. අපික තියෙන විදිහට නෙවෙයි බලන්නේ. අපි අරණ්‍යගත වෙන්නේ, රුක්ක මූලගත වෙන්නේ, ශූන්‍යාකාරගත වෙන්නේ මේ ශුන්්‍යත මිදං අත්ත නිවාත්ත නීවා කියන එකට නෙවෙයි. මේ මම කියලා ගත්ත මගේ කියලා ගත්ත දේ ශූන්‍යයි කියලා බලන්නේ අපි හිතන්නේ ගෙදර යනකොට විශාල පිං පොදියක් කැටයක් ගෙදර ගෙනියන. ඒකම සාපයක්. ඒකම සාපයක් වෙනවා. ඒ අර උපාසක මන්තගේ ඒ කාලේ බොහොම ඉස්සර කාලේ දඹදිවයන් ඉස්සලා විශාල කට්ටියගේ සම්මාදන් එකතු කරගෙන කිව්වලු මම ගිහිල්ලා ඔක්කොටම ඇති වෙන්න මේ 13 වංශලා කියනවා. අංග අංගාර මේ චෛත්‍යයට රුවන්වැලි සවැත් නුවර වතුරේ ලින් ලින්දේ වතුර ආනන්ද බෝධියේ මේ බෝකොල ඉතින් ඕවජ බොහොම ශ්‍රද්ධාවෙන් වටන දේවල්නේ අනේ මේ මිනිස්සු ඔක්කොම කරලා ගිහිල්ලා ඉවරලා ඉන්ජාදි මැරිලා මිනිහාගේ ධාතු ටික විතරලු වෙනවා ගියේ මිනිහාගේ ධාතු ටික විතරයි ගෙනාවේ මොකද යා ගියේ මේ බුදුන් දකින ධර්ම දකින දාන්නේ මේ කට්ටියට ධාතු ගේන්නම් කියලා රවට්ටල සම්මාදන් එකතුන ගිහිල්ලා එහෙම ඇරුණා. මරුණාට පස්සේ මිනිහාගේ අලු ටික තමයි ගේන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා භාවනාවකට යනකොට එහෙම නැත්නම් මේ බුදුන් දකින්න යනකොට ධර්මයේ දකින්න යනකොට සංඥා දකින්න යනකොට මේ යන්න හදන්නේ දකින්න හදන්නේ ශූන්‍යත්වයයි නැත්නම් මේ තුච්ච බව රිත්ත්‍ය බව මේ අනාත්ම බව ශූන්‍ය බව සහ පරතෝ බව කියන එක අවබෝධ කරලා දෙන්න ඒ தත්තෙට හිතල ඒක පිළිගන්න தත්තෙට හිතල ඇස්තිකරනද සූදානම් ශරීරය හදන්න අපේ සංසාරයට කොච්චර කල්යයිද ඒ දේ මේ හොයන දේ ශූන්‍ය දෙයක් තුච්ච දෙයක් කෘත්‍ය දෙයක් පරතෝදයක් වශයෙන් දකින බැල්මෙන් අපි අරණ්‍යයට ගියා ශුන්‍යාගාරට ගියත් ගහක් මුලට ගියත් යනකොට ගෙනියන එක තමයි දකින්නේ. කවදාකවත් යන්න ඉස්සෙල්ලා ඒ සූදානම් ශරීරය නැත්තම් හැකි සංඥාව නැත්තම් ඉවණක් නැහැ. ඒක නිසා කර්ණීය මිත්‍ර සූත්‍රේ පවා කරණීයං අත්ත කුසලේන යන්තං සන්තම් පදං අභිධපෙච්ච. යම් සාන්තෝ යන්තං සන්තං පදං යම් වූ ඒ ශාන්ත පදයක් අභිරමණේ එළඹ වාසය කරන් නම් වූ අත්ත කුසලයේ කැමති වෙන එකන සක්කෝ කියලා තමයි පටන් ගන්න. සක්කෝ කියන්නේ හැකි සංඥාව තියෙනවා. මට මේක කළ හැකි මේ මනුස්ස බුද්ධෝත්පාද කාලයක හම්බෙන මනුසාත් භව ඉතාමත්ම දුර්ලභ දෙයක්. ඒකට නිග්‍රහ වෙන්න දෙන්න එපා. මම ගෑණියක් වුණා මම පිරිමියෙක් වුණා මම වයසට ගියා මට අරක කරගන්න බැරි වුණා මට මේක කරගන්න බැරි වුණා මට පැවිදි වෙන්න බැරි වුණා මට මේ හැම දෙයකම කරන්නේ හෝනියමක් තමයි ශාපයක් තමයි මොකද මේ වයසට ගියාට ගෑණු වුණාට පිරිමි වුණාට පැවිදි වුණාට manussකමේ කිසිම ගුණාංගයක් එකතු වීමක්වත් නැතිවීමක්වත් නැහැ. manussකම manussකම තමයි. අපිට manussකම මතක නැති වෙනවා. ඥානකම පිරිමිකමයි, පැවිදිකමයි, උපවිදිකමයි, අර නඹුනාම මේ සල්ලි, මේ දරුවයි, මේ වස්තු ඔක්කොම ලොකු වෙනවා. ඊට පස්සේ නිකටල්ලේ තියන චක්කුණු පංචස්කන්ධය හරි ශෞතු කියයි ඉතින් ඉන්නවා. ඉතින් ඔය දෙවිදි සාපයක් තියෙනවා. මේකේ නැහිස්තන හෝ මේකේ නැති බව මේකේ මේ තුච්ච බව දකින්නේ ඔය එකකින්වත් බැරි වෙන බුදුම හැකි සංඥාවකින් යන්න ඕනේ. මේ අපි මෙතෙක් අගේ ආඩම්බරය කරලා හම්බ කරගත්ත දේවල් සම්මුති වටනාකමක් තියෙනවා. මම මේ අද කැලේට යන්නේ මම මේ අද ගහක් මුලට යන්නේ මම මේ අද ශුන්‍යකාට යන්නේ මේ ශුන්‍යත මිදං අත්ත නිවාත්තනියනවා. මේ බලන කිසිම දෙයක මම කියා ගන්න දෙයක් නෑ මගේ කියා ගන්න දෙයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේක පිටු කරනවා නාලං ධම්මෝ නාලං සබ්බේ ධම්මා අබිනිවේෂාය කියලා. මහනි මේ ලෝකේ කිසිම ධර්මයක් මට බේන්නේ රිංග ගන්න තරම් වටිනවා. මගේ කියා ගන්න වටිනවා. මට කියා ගන්න වටින මොනම දෙයක් අත් ලෝකේ පේන්නේ ඔක්කොගම තියෙන්නේ බොල් ගතියක්, කුස්කතියක්. ඉතින් මේකට ජීවිතය ගත කරලා අපරාධේ පශ්චාත්තාප වෙනවට වැඩිය මේ දේ පොඩ්ඩක් විනිවිද බලපල්ලා. රූපේ විනිවිද බලපල්ලා. වේදනාව විනිවිද බලපල්ලා. සංඥා විනිවිද බලපල්ලා. ඊට පස්සේ සංස්කාර වල කොලන් දැකලා විඥාණයට මේ එකකවත් ලැබුම් බලක් සකස් කරන්නේ නැතුව ප්‍රතිෂ්ඨාවක් ලබා දෙන්නේ නැතුව අපපතිත විඥානයක් පිළිඹු නොවන විඥානයක් ඇති කරන්න වෙන්නේ ක්‍රමයෙන් ක්‍රමයෙන් පොතු ගලවලා දාලා ඒක නිසා අද දේශනා කරපු ඒ කොටස පේන්න තියෙන්නේ යක්ඛලයට යනකොටම ගහක් මුලට යනකොටම ශූන්‍යාකාරයට යනකොටම ශූන්‍යත මිදන් අත්ත නිවාත්ත නියමවට මේ පේන කිසිම දෙයක මම කියා ගන්න හෝ මගේ කියා ගන්න දෙයක් නැහැ කියන බව යනකොටම ලෑස්තිලා යනවා. ලෑස්තිලා කියන කෙනාට ඒක අත්දැක ගන්න, ඒක සාක්ෂාත් කර ගන්න, ඒක දෙලව වාසි කරන්න ලේසියි. ලොකු සාංශ මේක අනිත් පැත්තට කියනවා කවදා හරි යම් කිසි කෙනෙකුට සෝවන් මාර්ගඵල ඥානෙ ලැබුණු වෙලාවක් කියලා හිතන්න කියලා කියනවා. නැත්නම් විශාල විදර්ශනා ඥානයක් ලැබෙන්න ලැබුණයි වුණත් ඒක සාමාන්‍යයෙන් එයාට ආපස්සට හැරිලා බැලෙනවා අර සිංහ අවලෝකනයේ සිද්ධ වෙනවා මම දැන් මෙතන ඉන්නේ බොහොම උසස් තැනක මම මෙතන ආවේ කොහොමද කියලා. ඒකට එයාට පේන්න පටන් ගන්නවා මම මේ ගොඩක් කල් වෙන භාවනා කරලා තියෙනවා බණ අහලා තියෙනවා ධර්ම සාකච්ඡායත් මම අද පරියන්කට මේ ආවේ මෙන්න මෙහෙමයි අවබෝධ කරන තැන ඉඳලා මේ පරියන්කට එන චිත්තක්ෂණය බැලුවොත් එයාට තේරෙනවලු අවබෝධයෙන් පස්සේ බලනට එදා පරියන්කට යනකොටවත් මගේ හිත පිපිලා තිබ්බේ කියලා මගේ හිතට ඕනේ යෝගේ යෙදිලා තිබ්බේ දැනුයි මට තේරෙන්නේ කියලා සිද්ධි වෙලා පැසහැරලා බලනකොට බලන්නේ හැකි සංඥා වෙන්නේ එතකොට වෙනවා එතකොටම ග්‍රහයෝගේ ඉඳිලා තිබිලා තියෙන්නේ. නමුත් මට දැන් තමයි තේරෙන්නේ කියලා. බුදුජානක වහන්සේ කියනවා ග්‍රහයෝගේ ඉඳිලා තිබුණොත් ගියොත් නිවන් දකින්නමයි කියලා. දෙකම එකයි. ඒසයි ලෑස්ති වෙනකොට ඒකට අවබෝධයෙන් කිට්ටු වෙනකොට ඔක්කොම පරිසරය සකස් වෙනවා. ඒ සකස් වෙන්නේ මුලින් මුලින් තමන්ගේ ප්‍රයත්නෙන් තමයි, බනහලා තමයි. හිත චින්තාමය ඥාන හදාගන්න තමයි. වර්ධි වර්ධි ප්‍රතික්‍රියා මේ ප්‍රත්‍යක්ෂ ඥානෙ ලැබලා තමයි. නමුත් ඒක සුද්ධ වෙලා සුද්ධලා අන්තිම දවසේ නිවන් ලබන්න යනකොට ලබන මේ පරියන්ඛේදී මේ ශූන්‍ය භාවයක් බලාපොරොත්තු වෙන මිසක් මොනම අපි මෙතෙක් කල හිතා හිටපු දේවල් මොනවත් ලැබෙන්නේ නැහැ. එහෙම නැත්තම් අහම්බෙන් වගේ කමන්නේ කරන පිනක පෙළගස්මක හේතු විඥානයක් පහළ වුණොත් ආපහු හැරලා බලනකොට පේනවා ඒ වෙනකොට ඇත්තටම ඒ සියලු යෝග සුබ අනුග්‍රහ තිබිලා තියෙනවා කියන. ඒක නිසා නිවන කියන එක කද්දාකත් අහම්බයක් නෙවෙයි. අහම්බයක් තමයි. නමුත් යෝගාවචරයට යන්න ඉස්සෙල්ලම තේරෙනවා දැන් මේක වෙන්න හදන. ඒක හරියට කියනවා නම් දශමාසයක් නැත්නම් දසයකට මාසක් දරුගබ රැකගෙන හිටපු අම්මට වදනකොට කොහින්ද යකෝ මෙච්චර gediyak එළියට ආවේ කියලා හිතෙන්නේ නැහැ නේ තේරෙන්නේ බොක්කේ දිනකොට ඔක ටික ටික වැන්නකොට පේනවා ඒක තමයි මේ වදන්නේ කියලා. ඒ නිසා යෝගාවචරයට තේරෙන්නේ නැත්නම් දැනටමත් මම මේ භාවනා කරන්න හදන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්නයි අනාත්ම භාවයේ ප්‍රධාන ලක්ෂණය තමයි මේ ශූන්‍ය භාවය. ඉතින් ඒකට බය නම් ඒක එනකොට අපි දඟලනවා නම් ඒ කියන්නේ පරිසර සාධකලා ඇස්ති නැහැ. ඒකට කරන්න තියෙන නැවතරත කරලා කරලා කරලා කරලා වාඩි වෙනකොට අරමුණක් ගත්තට ඒ අරමුණ ගන්න ගෙවම් කරන්නයි. මේ ලෝකේ ඊටකොට එන ඕනම නාම වේවා රූප වේවා ධර්ම මතුවෙනකොට අපේ ඉවසීම තියෙන එක නැති වෙන තැන බලන්න. ගිවෙන තැන බලන්න. ඡේ වෙන තැන බලන්න. ඒක දිහා බලන්න ගියාට පස්සේ කොයි දේ රූපෙන් පටන් ගත්තත් නාමෙන් පටන් ගත්තත් ගෙවෙන හැටි බලන්න පටන් අරගත්තට පස්සේ ඒ බලන බැල්මේ ගෑනුකමක් නැහැ. ඒ බලන බැල්මේ පිරිමකමක් නැහැ. ඒ බලන බැල්මේ බෞද්ධකමක් නැහැ. ඒ බලන බැල්මේ පැවිදි වුණාද නැද්ද කියලා වෙනසක් නැහැ. ඒක සේරම තියෙන්නේ මේ පටන් ගන්න තැන බලනකම් විතරයි. පටන් ගන්න තැන බලනකම් මේ ඔක්කොම වලද ගන්න. කිවෙන තැන බලන බැල්ම පුදුමාකාර ලෝකෝත්තර බැල්ම. එනිසා මේ එකම දේ තමයි නමුත් ඒක දිහා බලන බැල්ම ඒක දිහා දක්කන ආකල්පය ඒක දිහා දක්කන දෘෂ්ටිය ඒක දිහා දක්කන යෝනිසෝ මනසිකාරය අනුව යමක ගෙවෙන තැන බැලීම පුරුදු කරගත්තට පස්සේ ඒකට යෝගාවචරයට අරණ්‍යගත වෙන්න ඕනකමකුත් නැහැ. රුක්ක මූලගත වෙන්න ඕනකමකුත් නැහැ. ශූන්‍යගරගත වෙන්න ඕනෙත් නැහැ. එන ඕනම දෙයකදී කිසිම දෙයක් නතර වෙන්න යන හැටි බලන්න තියෙන යන හැටි බලන්න පටන් ගත්තොත් ආරණ්‍යෙමුත් විමුක්තිය ලබනවා. ගහමුලෙමුත් විමුක්තිය ලබනවා. ශූන්‍යගාරෙමුත් විමුක්තිය ලබනවා. දකින දකින දේ නිවන් වෙන පැත්ත දැකීම අපි ඉස්සර කියපු විදිහට මේ භංග ඥානය කියන එක ඒක වෙන්නන්නේ බරපතල විපස්සනා ඥානයක්. බලව විපස්සනා ඥානයක්. ඒක කියනවා යම් කිසි කෙනෙක් සෝවන් මාර්ග ඵලයට ලැබුණොත් ඒක නැවත සකදාගාමී මාර්ගය සඳහා කටයුතු කරනකොට එයා යාගේ භාවනා නාරූප පරිඥාන පච්චේ පරික්ඛා ඥාන සම්මස්ස ඥාන කරන්න ඕනේ. ඒක ඉබේ කියනවා. එයා භාවනා පටන් ගන්නෙම උද්‍යප්පේ ඥානෙ. හිතින් පල්ලෙහාට වැටෙන්නේ. යම් දවසක මේක නා රහත් උනාට පස්සේ භංග ඥානෙන් පල්ලෙහාට වැටෙන්නේ. බලන බලන පේන්නේ බින්දින එක තමයි පේන්නේ. ආය මුලක ඉඳලා මේ නාම රූප පරිච්ඡේ ඥාන වඩන්න, පච්චේ පරික්ඛා ඥාන වඩන්න, සම්මතන ඥාන වඩන්න මොකක්වත් ඕනේ නැහැ. යගේ හිත කවදාකවත් මේ කිසිම දෙයක් හරියට ගත්තොත් මේ ගැහිච්ච පරණ පිඟානක් තියා බලනකොට පේනවා මේක බිම වැටුනොත් මේ කැඩෙන හැටි තමයි ඔය පැලීතු වලින් පේන්නේ. ඔක දැඬ කැඩලා නැතුනට ඔක කැඩෙනවා. ලෝකේ තියෙන තාක් කුඹල්ලු කොච්චර ලෝකේ හිටියත් මැටි වඩ කාර්යෝ උන් හදන හැම බාණ්ඩෙම කැඩෙනවා. ඒ වගේ තමයි අපි තියෙන සංස්කාර ඔක්කොම කැඩෙනවා. ඒ නිසා කැඩුනයි කියලා අඬන්න යන්නත් එපා. අලුතෙන් හදපෙක නොකැඩී තියෙන කියලා ප්‍රාර්ථනා කරන්නේ නැතුව සංස්කාරකෙ විමුක්තිය ලැබුවොත් ඒක නඩ පේන්නේ බොහෝම භංගුර වෙච්ච බොහෝම ක්ෂණ භංගුර ලෝකයක්. කවදාකවත් මේ ලෝකේ මත සැලසුමක් හදන්නේ. කවදාකවත් මේ ලෝකේ මත ඉස්සරහට ගමනක් යන්නේ හරියට කියනවනම් හොඳටම දිරච්ච ලුණු විදෙල් වෙලා කරන කවදාකවත් ලීබඩුවක් හදන්න කවුරක්වත් නැහැ කැටයන් කොටන්න යන්නේ කියලා වැඩක් නැහැ මේක හිතින්නේ ආන්නේ විදිහට මේකේ තියෙන තුච්චකම දැකපු දවසේ ලෝකයානම් පේන එක තුච්චයි කියලා. නමුත් බුද්ධ ආධෝත්තර වහන්සේලා සඳහන් කරනවා පැහැදිලිව මේ මිනිසයා කාඩොකත් හොල්ලන්න බැරි කාඩොකත් කුපත් කුපිත කරන්න බැරි මානසිකත්වයක් ලබනවා. ධාමත් හැබැයි මේ සූත්‍රයේ නිවන ලැබු බවක් කියන්නේ නමුත් නිවන ලබනකොට මේ ලකුණු ටික පහළ වෙලා නැත්තම් අහම්බෙන් නිවන ලැබෙන්නේ නැහැ. එනිසා ඒ බවට භාවනා කරන්න මම මේ භාවනා කරන මේ ගෙවම් කරන දෙයකටයි ඒ ගෙවම් කිරීම සඳහා රූප වේදනා සංඥා සංකාර කොයි එක වුණත් කොතෙන් පටන් ගත්තත් කමන්නේ නැහැ. එන තාලෙට ගෙවන් කිරීම බලන්න ඕනේ කියන අදහස මේ දේශනාව උන්කන් දීලා මතු කර ගන්න පුළුවන් වුණා නම් ඒක දේශනාවෙන් බලාපොරොත්තු වෙන sannivedana කියන බලාපොරොත්තු වෙන අදහසයි මේ ආදර ගෞරවයෙන් අසාසිතීමෙන් ඒ අදහස චිර දිනාගෙම චිත්තසංතානවල තැන්පත් වේවා ක්‍රමයෙන් ක්‍රමයෙන් තමන් භාවනාවේ යොමුව ගොනුව දැනගැනීමේ ශක්තිය ඥානයේ බලය පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපේ දවසේ ධර්ම දේශනාව ඒ වාගේම ධර්ම දේශනා මාලාවේ නිමාව සටහන් කරනවා ශිරු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා